අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 155 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා වෙන්කර කාලයටයි පැමිණලා තියෙන්නේ. ඉතින් ඒ ධර්ම දේශනාව ආරම්භ කරන්න ඉස්සලා සිළුම දෙනා tempat වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතුමු.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 අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි මම ධර්ම දේශනාව සඳහා මාතෘකාව පුටගත්තේ සාරිපුත් මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ඡ දසුත්තර සූත්‍රය. ඒ දසුත්තර සූත්‍රයේ හතේ කරුණු සඳහන් වෙන පොතේ තමයි අපි මේ පොත මේ pāli වාක්‍ය දකින්නේ. ඉතින් මේ භාවනාවක් කරන වෙලාවක මේ විදිහට අපි ධර්මයට අහුම්කන් දීම අපි පටන් ගත්ත දෙයක් නෙවෙයි ඒක බොහෝම පැරණි සම්ප්‍රදායක්. ඒක බුදුරජාණන් වහන්සේ කළ යුත්තක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඒක සංවිධානය කරන පැත්තනොත් සංවිධානයට සම්බන්ධ වෙන ඇත්තනොත් කළ යුතු අනුග්‍රහයක් එහෙම නැත්නම් සප්පාය කරනු සලසා දීමක් විදිහට සඳහන් වෙලා තියෙනවා. ඒ මොකද හේතුව අපිට මේ වාගේ භාවනාවකට ඉදලා සැදිලා පැහැදිලා කටයුතු කරන්න වෙන්නේ කලාතුරකින්. පැවිදි උතුමන්ටත් එච්චරයි. ගිහියන්ටත් එච්චරයි. ඉතින් මේ හම්බුණාට පස්සේ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ අපිටත් ඒ සඳහා පැහැදිලිවම මොලේ වැඩ කරන වෙලාව මේ කල යුත්තක් කියලා. අර කාලයට කරන සැලකිල්ල, ෂණ සම්පත්තියට කරන සැලකිල්ල දෙපාර්ශ්වයේ විසීම කරගන්න ඕනේ. එවිනිදිර කියනවා පුද්ගලිකවත් කරගන්න ඕනේ සමූහිකවත් කරගන්න ඕනේ. ඉතින් ඒක පිළිබඳව අපට කල යුත්තේ මොකද්ද කියන එක පිළිබඳව වෙහෙස නොවි සරුවචන් වහන්සේට අහුම්කන් දුන්නොත් ඒ සඳහාත් සරුවචන් වහන්සේ එතන ඒ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරලා තියෙනවා පංචෛ භික්ඛවේ අංගෙහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කිය. මහන්නේ මේ අපි ළඟ තියෙන නැත්තම් තමයි ළඟ දැනට තියෙන මේ සම්මා දෘෂ්ටිය. නැත්තම් යහපත් දැක්ම මේ කලාතුරකින් අපිට හම්බෙන වෙලාවක් හම්බුනේ අපි මේක දනා වඩන්න ඕනෑ කියන මේ දෘෂ්ටිය කරුණු පහකින් අනුග්‍රහ ලැබුවොත් කරුණු පහකින් තනවා වඩා ගත්තොත් කරුණු පහකින් ඔසවත බා ගත්තොත් මෙතෙක් Tamanට ළඟා වෙන්න බැරිුණා වූ චේතෝ විමුක්තිය හෝ චේතෝ විමුක්ති ඵලය. එහෙම නැත්නම් ප්‍රඥා විමුක්තිය හෝ ප්‍රඥා විමුක්ති ඵලය ලබා ගන්න අර සම්මාදිටියේ අනුග්‍රහය වැඩි වෙනවා. ඒ නිසා අපි සරුවචන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේට මෙහෙම කවුරක්වත් ගොනු කළා කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. නිසා විශාල ශේෂ්ත්‍රයක හැසිරීලා තමයි අවසානයේ සර්වඥතා ඥානය ලැබුවට පස්සේ Tamanට ඍජුවම උනන්දු උදව් කිරුවේ මොනවද? අනුග්‍රහ උනේ කොතනද කියන එක හරියට තේරෙන්නේ ගමන ගිහිල්ලා පස්සැරලා බලන කෙනාට. ඒක ආදුනිකයට අවාසියට හිටලා දෙන්නේ. නිසා ගිය කෙනෙක් ආදුනික කෙනාට මතක් කරලා දෙනවා ඔය කරුණ හොයන්න නමුත් මෙන්න මේ ටික නැතුවම බැරි. අත්‍යවශ්‍ය ලින්ක් සම්බන්ධතා ටික ඒ ටික ගැන නිතර බලන්නේ කියලා. ඉතින් එතකොට අපි අහුම්ක නොදුන්නොත් ඒ ගමන ගිහිල්ලා අනුකම්පාවෙන් අපට එහෙම දේශනා කරන කෙනෙක්ගේ අපි බොහෝ විට අන්ධකාරය අත ගන්න ඉඩ තියෙනවා. විශාල ශේෂ්ඨයක අත ගන්නවා. ඉතින් එතකොට අපිට ලැබිලා තියෙන පුංචි මනුසාත්ම භාවය තුළ මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සරුවචනසිකේ අනුග්‍රහිත සූත්‍රය හැම වැඩමුළුවකදීම මුලදී අපි සීකර කරනවා. ඉතින් අපි මාතුකාට යන්න ඉස්සලා නැත්තම් දස උත්තර සූත්‍රයට යන්න ඉස්සලා සරුවචනන්සේ පෙන්ලා තියෙන අපිට අනුකම්පාවෙන් දෙසා වදාළ ඒ අනුග්‍රහිත පහ කල්පනා කරුවොත් සීල අනුග්‍රහිතාච හෝති මේ වගේ වැඩමුළුවට එනකොට හැම කෙනෙක්ම සිල් අලුත් කරගන්න ඕනේ ඒ සිල් අලුත් කරගන්න නැතුව gedara dure සාමාන්‍ය කටයුතු ක්‍රමෙන් සාමාන්‍ය මානසිකත්වයක හිටියොත් ඒ gedara dore තියෙන ආතති අසහන දරත පරිලාහ වලින් මේක පිරලා යනවා. අපිට මේ කාලය විනාශ වෙස් විශේෂ කරලා උසස් කරලා පිරිසිදු තියාගන්න බෑ. ඒ නිසා මේ සීලය ගන්න හිත අලුත් කරගන්න. අපි අර තිබුණු මඩ වලින් උඩට ගන්න. ඇරෙනවා හොදලා තියාගෙන. ඉතින් ඒක නොසලකා අපි පරණ පුදුදු තාලෙටම මේ කරන්න පටන් අරගත්තොත් අපි වටිනා කියන දෙයක් මණිකක් වගේ දෙයක් කසලොකඩකට දැම්මා. නැත්තම් ධාතුන් වහන්සේ නමක් කක්කුස්සියක තිබ්බා, කුස්සියක තිබ්බා වගේ වෙනවා. ඒක තියන්න ඕන තැන තිබ්බේ නැත්තම් ධාතුන් වහන්සේලා අන්තරස් දාන වෙනවයි කියලා අපි නිකමට කියනවා. ඒක තියන්න ඕනේ ඒකට ගැළපෙන තැන. එහෙම නොත්බා ඒක තිබ්බොත් නොසුදුසු තැනක ඒව වසන්නේ ඒව නැති වෙනවා. ඒක නිසා අපි මේ කරන්න හදන වැඩේදී හැම කෙනෙක්ම සීලය අලුත් කර ගන්නවා. ඉතින් පරණ පොත්වල සඳහන් වෙනවා සංඝයා වහන්සේලා මාතර පැත්තේ ඉඳලා රුහුණු ජනපදයේ ඉඳලා අනුරාධපුරයට පයින් ගිහිල්ලා තියෙනවා කර්මස්ථානාචාර්යවරයෙක් හොයාගන්න යනකොට යන්න ඉස්සෙල්ලා සූදානම් වෙලා බඩවිරේක වෙලා බෙහෙත් බිහිලා ඔක්කොම ගනුදෙනු ඉවර කරලා තමයි යන්නේ. මොකද මේ ওই කංකටළු ඔළුවේ තියාගෙන ගියොත් කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ තරමටම ඇඟ පිරිසුදු කරනවා වගේම හිත පිරිසුදු කිරීමක් තමයි සීලානුගහිතය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට සලකන්නේ හොඳට ප්‍රඥාව තියෙන එක නා විතර. අනිත් එක නා හිතනවා ඔය සීලෙ මොකක් වුණාම මොකෝ බණ ටික ආවම නිවන් දකින්න නැතයි. භාවනා කරන නිවන් දකින්න නැතයි කියලා. අද බටහිරට වෙලා තියෙන ඒ ටික තමයි. ඒගොල්ලෝ එහෙට සංඥා ගෙන්න ගන්නවා. ඒකල ඒගොල්ලන්ගේ ජීවන රටාව ඉඳගෙන ඇයි මේ දේ කෙරුවොත් මේ විදිහට වෙන්නේ නැත්තේ කියලා හේතු සම්බන්ධතාව පෙන්නනවා. Taman සීලෙන් ඉදිරියට යන්න කැමති නැහැ. ලැජ්ජ බයක් ඇති කරගන්න කැමති නැහැ. ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න කැමති නැහැ. ඉතින් ඒකට කන්ද තම්බි ගාවට එනවද? තම්බි කන්ද ගාවට යනවද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් කවුරු හරි ලෑස්ති නම් ඒකට එයාගේ හැරෙන තාලෙන් කියකි කොනා යන්න හදන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා සීලෙම වැටහෙනවා. සීලේ කියන්නේ සීතල දෙයක්. ඒ කියන්නේ හික්මීමක්. ඒකෙදි තියෙන්නේ සදාචාර සම්පන්න වීමක්. ඉතින් ඒකට බෞද්ධ වෙන්න ඕනේ නැහැ. පිට කෙනෙකුටත් කියතයි මේ මිනිස්සයා සීලවන්තද හික්මිලාද සදාචාර සම්පන්නද කියලා ගහපදින දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒක තමයි නිතර කල්පනා කරගන්න මෙවැනි වැඩ කරලා ඉන්න මම ඒකට අදාළ සීලයක පිළිලා තියෙනවා කියලා. දෙක තමයි අපි මේ පැය වෙන් කරගෙන තියෙන මේ සුත අනුග්‍රහිතය. අපි ගිය කෙනෙක්ගේ කතාව අහන්න ඕනේ. ගිය කෙනාගේ කතාව ඇහුවේ නැත්නම් අපි මේ පොත දිග අරගත්තට පොතේ එහෙම වෙන්නත් පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන් ලූප් ප්‍රත්‍යයෙන් පරෝක්ඛාවෙන් තමයි ලියලා තියෙන්නේ. අරයා මෙහෙම කරාලු මෙයා මෙහෙම කරාලු ගිය කෙනාගේ කතාව වෙනස්. ඉතින් ඒකට කියනවා ඒ අනුරාධපුර යුගයේ තිබිලා තියෙනවා අනුරාධපුරයේ හිටපු චූල නාග කියන හාමුදුරු කටපාඩම් කරලා තිනවා ත්‍රිපිටකේ. කටපාඩම් කරපුවාම ටිකක් දිග කතාවක්. නමුත් මේ අහුවට පැඩුවෙන්නේ නැහනේ. ඒ කටපාඩම් කරලා ත්‍රිපිටකේ කටපාඩම් කරපුවාම ගහන gediyak තියෙනවා රත්තරන් හදපු. ඊට පස්සේ මුළු අනුරාධපුරේම රැස් වෙන්න ඕනේ භික්ෂුන් වහන්සේලා මේ ශාන්ත කටපාඩම් දෙනවා අහන්න. ඉතින් කලාතුරකින් අර රත්තරන් gediy ගැහුවලු. පස්සේ චූර්ණාග හාමුදුරෝ චූලාබේ. හාමුදුරෝ ලොකු හාමුදුරු කාට ගියාට පස්සේ ඇහුවලු නම අද gediy ගහන වැහුණා. කවුද කියලා අවසරයි මම කිව්වලු. මමයි ගෙඩි ගැවි මම ලැස්සි ත්‍රිපිටක විභාගයට ගියා. ඊට පස්සේ ගුරුන් වහන්සේ ප්‍රශ්න දෙකක් ඇහුවලු. දෙනකොට අහනකොටම පළවෙනි ප්‍රශ්නෙටම උත්තරේ දුන්නලු හරි උත්තරේ. ගුරුන් වහන්සේ හ්ම් කිව්වලු. ඊට පස්සේ ගෝලයා දෙවෙනි උත්තරේකොත් දුන්නලු. ආයෙත් හ්ම් කිව්වලු. ආයෙත් තුන්වෙනි උත්තරේ දුන්නලු. ඊට පස්සේ ගුරුන් උඹට තේරෙනවනේ උඹ පළවෙනි උත්තරේම හරි. මම සැක කරනකොට හ්ම් ගානකොට උඹට සැකයි. දෙවෙනි උත්තරේ තමයි හ්ම් ගානපට සැකයි. උක හරියන්නේ නැහැ ගොයියෝ. උඹ ගිහිල්ලා අහවලා ගාවට ගිහිල්ලා භාවනා කරලා වරෙන් ගිය පිටක් කරාලු රුණු ජනපදයට. රුණු ජනපදේ ඉඳලා අනුරාධපුරයට. මේ ආම්සෝ දැනගත්තලු මම මේ දැනගෙන හිටියට දැනගෙන ඉන්න කරුණු ප්‍රත්‍යක්ෂණය කරලා නැත්නම් ප්‍රශ්න අහනකොටම එයා දෙකට දෙතෑවර වෙනවා. ප්‍රශ්නේ අහන්නේම හරියකටම අභියෝග කරනවා. දන්න විනා කෙලිම දමලා ගන්න නෑ ඒකමයි කියන්නේ. දන්නේ නැති එකන දෙවෙනි උත්තරයක් දෙනවා. තුන්වෙනි උත්තරය දෙනවා ඒකෙම වෙනවා. තමන්ගේ හරි පළවෙනි උත්තරේට තමන්මයි වසුරු හෙලන්නේ දෙවෙනි උත්තරයක් දෙන්න ගිහිල්ලා. ඉතින් මේ බොහොම දක්ෂ පැරණි ක්‍රම. මේ ශාන්ති යනවා ඊට පස්සේ ත්‍රිපිටකය දන්න හාමුදුරනේ ගාඩ ගිහිල්ලා කියනවා අපේ ගුරුනාංශි මට කිව්වා ඔබ වහන්සේ ළඟ පොත කියවන්නේ කියලා. ඉතින් හාමුදුර අර හාමුදුරව බාරගන්නෙත් නෑ ලොකු හාමුදුරන්ගේ මේ අනුමැතියක් නැතුව. ඉතින් ඔක්කොම ප්‍රශ්න කළා අනුමත කරලා ඊට පස්සේ ගොල්ලෝ නම් මන් දැන් දාන්නවා කතාව හරිම වයසයි. මට මොනම දෙයක් කරගන්න වෙලාවක් ඇත්තේ නැහැ. මේ පන්සලේ වැඩක් තියෙනවා. ඒ නිසා මේ නමට පුළුවන් ද දවල් වරුවේ වස් කාලේ ත්‍රිපිටකයේ සූත්‍රයක් කියන්නේ. මම රාත්‍රියට ඒකේ අටුවාව දෙනවා. සූත්‍රය කිව්වහම ඒකට තියෙන අර්ථ කතාව දෙනවා. කියලා ගම්මුණ්ඩ කිව්වලු අපිට ආම්තුනමක් හම්බෙලා ඉන්නේ. ඒ ආම්තුන සූත්‍ර පිටකේ කියවාවි. මම ඒ නමට කියලා දෙන විදිහට ගමටම කියලා දෙන විදිහට ඒ අටුවාව කියවනවා. ඒ දැන් මේ චූලාවේ ආම්තුන ආසනෙට නැගලා බණ කියන දවල් වරුවේ. ඒසේ රාත්‍රියේ ලොකු ආම්තුන එකට අර්ථ දෙනවා. ඉතින් මහ විශාල වැඩ පිළිලක් කොහොම යද්දි ඒක දවසක් චූලාවේ ආම්තුන ආසනේ ඉන්නකොට ලොකු ආම්තුන ඒ ලොකු ආම්තුන බණ අහන්නේ පන්සලේ ඉඳගෙන වෙන්දා. විජහාට බණ මඬුවට ඇවිල්ලා චූලාවේ හාමුදුර ගහව උක්කුටිගේ වාඩිලා කිවලු ඇවැත්නි මට කමටහනක් දෙන්නයි කිය. ඉතින් ඔබ වහන්සේ මගේ ගුරු හාමුදුරු දැන් ඔබ වහන්සේ ළඟට තමයි මම ඉව්වේ මේ බණ පොත කියවන්නේ කියලා. දැන් ඔබ වහන්සේ කියනවා මේ මට කමටහනක් දෙන්න. ඊට පස්සේ කිවලු අඤ්ඤෝ බී අඤ්ඤෝ යාවසෝ ගතකස්ස මග්ගෝ. ඇවැත්නි පාරේ ගිය මිනිහාගේ ගිය මිනිහාගේ පාර වෙනස්. උඹ ගිහිල්ලා වගේ මට තේරෙන්නේ. මම ත්‍රිපිටකය දැනගත්තට මම ගිහිල්ලා නැහැ. ඒක නිසා මට කරුණා කරලා කමටහනක් දෙන්නයි කියලා අර චූලනා චූලාබේ හාමුදුරන්ට වැඳලා තිනවා. මෙතෙක් පොත කියලා දීපු ලොකු හාමුදුරුවෝ. ඒ නිසා ඕනම කෙනෙක් ওই පොතේ ගුරාලා එහෙම නැත්නම් ඔය පුංචාචාර්යවරු මහාචාර්යවරු කතාවින්ම කියද හැකි මෙයා මේ කාලද කතා කරන්නේ එහෙම නැද්ද කියලා. ගිය මිනිහගේ පාර වෙනයි. ඒක නිසා මේ නිතරම ਸਰවඥාන්සේ කියව එකක්. එහෙම නැත්නම් ඒ ඒ ශේෂ්ත්‍රේ දාන්න කෙනෙක්ගේ කටහඬ අහනකොට ඒකේ වෙනසක් තියෙනවා. ඒ නිසා අපි නිතරම මතක තියාගන්න ඕනේ ඒක අහනකොට බොහොම යටහත් පහත් ධර්ම ගෞරවයෙන් යුක්තව ඒ සුතමේ ඥානය ලබා ගන්න ඕනේ. ඒ වගේම ඒක දෙක සීලෙක පිළිලා සුතමේ ඥානය ලබා ගන්නවා. ඉතින් සුතානුග්‍රහිත කියලා ඊගාට තියෙන සාකච්ඡානුග්‍රහිත කියලා තමයි නොසේරෙන දැන් තියෙන ග්‍රන්ථි ස්ථාන ගැටලු දැන් ඒකෙදී අවස්ථාව ලැබිච්චාම ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න කරේ නැත්තම් මේක කවදාකවත් පිරිසිදු වෙන්නේ නැහැ. අනිත් එක නොකියම බැරි වචනයක් තමයි මේ මේ බුද්ධ ශාසනයේ විතරයි ප්‍රශ්න කරන්න පුළුවන්. ওই දිව්‍යනාථ ලියපු එකම සුද්ධ ලියවිලා කරි ප්‍රශ්න කරුවොත් සදාකාලික අපායයි. ඒක 100%ක්ම පිළිගන්න ඕන. අදහන්න ඕනේ. ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. අපේ සරුවච්චන් වහන්සේ සරුවඥ වුණාට මොකද ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දෙයක් කිව්වට මොකද කියනවා ප්‍රශ්න කරන්න තෝ ගන්න එපා හැම වෙලාවෙදී ඒක මම කියනවා ප්‍රතිවේක්ෂා කරලා ප්‍රශ්න කරලා ගන්න ප්‍රශ්න කිරුවේ නැත්තම් ගන්න බුදුහාමුදුරු කිව්වා ඒකට ගන්න එපා මේක ධර්මයේ කිව්වට ගන්න එපා අතවල් සංගය ලොකුයි කිව්වට ගන්න එපා මට ඇහුණාට කියලා ගන්න එපා ප්‍රශ්න කරන්නයි කිය. ඒ කියන්නේ හොඳටම මේක ගලියේ ගැහුවත් විකුණන්න පුළුවන් බඩු. ඉතින් ඒකට ප්‍රශ්න කරන්න පුළුවන් අපේ ශාසනයක විතරයි. හැබැයි මේ ප්‍රශ්න මම අද දවල් කිව්වා වගේ මේ අල්ලපු ගෙදරක නාගේ ප්‍රශ්නයි, ගිය ආත්මේ ප්‍රශ්නයි, එන්න තියෙන ආත්මේ ප්‍රශ්න ආවොත් ඒත් ඇති ගහෙන්න ගහන්න ඕන. මෙච්චර නෛර්යානික සීසද්ධාත්මක තමන්ගේ භාවනා කරන්න ඕන ප්‍රශ්න අහනවා විදුවට අනික් ආගම් වල ප්‍රශ්න, අනික් ගුරුවරු කියන ප්‍රශ්න, මරණයට පස්සේ වෙන ප්‍රශ්න, ඉපදෙන්න ඉස්සෙල්ලා ප්‍රශ්න අහනවා ඉතිවොත් අපිට මේ සාකච්ඡාව සජීවී සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඒක විපස්සනා සාකච්ඡාවක් වෙනවා. Taman භාවනා කරනකොට ලැබිච්ච දේ Tamanගේ භාවනාවට දාලා දෙයි මිස අර පොතේ මෙහෙම තිබුණා මේ පොතේ මෙහෙම තිබුණා කිව්වොත් කද්දාක සාකච්ඡාවක නිමාවකට යන්න බෑ. ඒ නිසා අහනකොට සාකච්ඡාවේදී ලේසි වැඩක් තියෙනවා. ආවිත ප්‍රශ්නයක් අහන්න ඕන. ප්‍රශ්නයක් ආපු ගමන් සපේලා උත්තර දෙන්න බැරි නම් ප්‍රශ්නෙම දමලා ගන්න එකයි තියෙන්නේ. ඕන කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ඒ පිට ප්‍රශ්නයක් අහපුවාම ඔයා මොකද්ද කොහොමද මේක වෙන්නේ කියලා සපෙල උත්තර දෙන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නේ සජීවී ප්‍රශ්නයක්. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී මම අර බුරුමේ හිටපු කාලේ හරි පුදුමාකාර පන්නරයක් ලැබුවා. ඒ සංසේ සුමානකර දවසක් දෙනවා ධර්ම සාකච්ඡාව. පරිවර්තකව ගෙනල්ලා උසාවිය කැඳවලා ලිඛිතව ප්‍රශ්න දීලා ඒවයිද තියෙන පිරිසිදුකම, ඒ වගේ තියෙන හරියට පොයින්ට් එකට කතා කරන හැටි, ඒ වගේ හදලා දෙන සුද්ධ කරිල්ල ආය මොකොත් නැහැ ප්‍රෙෂර් කුකර් එකට දාලා තැඹුවා වගේ. ආය ගොඩ එහෙමක් නැහැ. තැඹෙන කම්ම තඹනවා. ඒ ධර්ම සාකච්ඡා ක්‍රමයේ කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමයේ ලංකාවේ එච්චරම දක්ෂව නැහැ. ඒකේ බුරුමේ තියෙන භාෂා විචාර தත්වයයි හරියට පොයින්ට් එකට කතා කරන ගතියයි ප්‍රායෝගික වෙන එකයි හරියටම සුද්ධ කරලා කතා කරුවට පස්සේ නිකන් ලෙඩා ස්පිරිතාලයට අරගෙන ගිහලා ත්‍රිණටි කරලා කැපුවා වගේ තමයි. මේ ධර්ම සාකච්ඡා හරිය වැදගත්. නමුත් අද විතර ධර්ම සාකච්ඡා රේඩියෝ වල, පත්තර වල, ටෙලිවිෂන් වල තියෙන යුගයක් මම කවදාකවත් දැකලා නැහැ. කතා කරන්නේම අදාළ නැති දේවල් ලෝකේ පටන් ගත්ත තැන කොහෙද කියලා අහනවා. රහතන් වහන්සේනමක් මරිච්චාම ඉඳීද නැද්ද කියලා අහනවා. මේ ලෝකේ සාස්වතද කියලා අහනවා. උච්ඡේදද කියලා අහනවා. මහ විශාරද ප්‍රශ්න අහනවා බුදුහාමර කියලා තමයි මේ ප්‍රශ්න සාකච්ඡා කරලා පිස්සු හැදෙනවා. අවුව සාකච්ඡා කරන්න එපායි කිය. ඒ ලයිස්තුමනේ සාකච්ඡාවට ගන්න. මේ තමන් භාවනා කරනකොට මොකද වෙන්නේ? තමන්ට වැටුනේ මොකද්ද? මේක මම ඉදිරියට ගේනකොට මොකද්ද කරන්න ඕන කියන එක පැත්තක යනවා. ඉතින් ඒක නිසා අපේ මේ නිසනවනේ අපි කරන මේ කමඨහන් පොදු කමඨහන් සුද්ධ කිරීමේදී හුඟ දෙනකොට ඒ හරියට ප්‍රශ්නයක් අහනකොට මේ කම්පියුටරේ ඉඳලා අහන ලෝකේ ඉන්න ඔක්කොගෙම කමටහන් සුද්ධ වෙනවා. හැම කෙනාම දන්නවා ප්‍රශ්නය කාට බාධික සුද්ධ කරලා උත්තර දෙනකොට ඒක හැම කෙනාගේම ප්‍රශ්නේ. ප්‍රශ්න වල පුද්ගලිකත්වයක් නැහැ. ඔය කට්ටිය කියනකොට පුද්ගලිකව හම්බෙලා කතා කරන්න ඕනේ ඒ කෙලෙස්. ඕනිම ප්‍රශ්නයක් එළියට ඇදලා දාන්න පුළුවන්. ඇදපුවාම පේනවා හැම කෙනාගේම ප්‍රශ්නයක්. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහයේ සජීවි බුද්ධ ආගමක හැටියා. එimhe සජීවයක් නැත්නම් මේක වසංගලා කියන දෙයක් තියෙනවා මන්තරයක් තියෙනවා ඌඩ දෙයක් තියෙනවා අරක ජප කරපන් මේක ජප කරපන් එක්කෙනෙක් එක්කෙනෙක් ආශිර්වාද ගන්නවා ওই විකාර තමයි තියෙන්නේ. ඉතින් විකාර වලට ඇදිලා යන්නේ බෞද්ධයන්ගේ තියෙන මේ මූණ දෙන්න දන්නේ නැති කතියට. එහෙම නැත්නම් ඍජුව කතා කරන්න බැරි. ඉතින් ඒක අපි උප්පත්තිය ලැබෙන එකක් නෙවෙයි. ඒක අපි පුහුණුවෙන්ම ලබනවා. පුහුණු ලබන්න බෑ ශ්‍රද්ධාව නැතුව සුතමේ ඥානෙ නැතුව. ඒ නිසා මේ දෙකත් එක්ක මේ සාකච්ඡා අනුග්‍රහිතයත් යනවනම් ඒක නා පරියංකයට යනකොට ඒක නා සක්මන්ට යනකොට සැක මනසකින් නෙවෙයි යන්නේ. එයා දන්නවා මෙන්න මේ විදියට සක්මන සාර්ථක කිරීමට සමත වශයෙන් අනුග්‍රහ කළ යුතු ආකාරය විදර්ශනා වශයෙන් අනුග්‍රහ කළ යුතු ආකාරය ඒ අනුග්‍රහ දෙක ලැබුණාම මේ සමතේ වැඩෙන්නේ මෙන්න මේ විදියයි විපස්සනා වැඩෙන්නේ මේ විදියයි කියලා අර සීලමේ සුතමේ සාකච්ඡාමේ අනුග්‍රහිතේ ඇතුව මිස පරියංකයකට ගියාට සක්මනකට ගියාට තමන්ට භාවනා විදියුණාවක් සතිය ඍජු වීමක් වෙනව අඩුයි. ඒ නිසා එතෙන් යන්න ඉස්සෙල්ලා නිතරම සීලේ නිතරම සුතය කියන්නේ බහුසුද භාවයේ නිතරම ඒ සාකච්ඡාවකට ඒක निराවුල් වෙලා තියෙනවා. මං කියන්නේ වසීයට 100ක් කරන්න පුළුවන් කියලා. නමුත් එන්නේ එන්නේ දිට්ටිච්චු කම්ම කියලා මේ වකුටු ගති දිග ඇරිලා ඍජු sannivedanaya ඇති වෙන්න ඕනේ. එතකොට තමයි Tamanට පේන දේත් එක්ක මනසේ sannivedane එහෙම නැත්නම් වපර මිනිස්සේ බොම්බයි දිහා බලනකොට කල්කටාව පේනා වගේ කතාවල් බෑ. හරියටම බලන දේ කියන්න ඕන කියන දේ බලන්න ඕන. ආන්නේ ගතියට මනස පිරිසුදු වෙන්න ශාසනයක් තියෙන කාලේ අපි සීලයට අනුග්‍රහ කරන්න ඕනේ. සුත වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සාකච්ඡා වශයෙන් අනුග්‍රහ කරන්න. ඒකට අපිට පුළුවන් අපේ තියෙන මේ චේතෝ විමුක්ති ඵලයට හෝ ප්‍රඥා විමුක්ති ඵලයට අවශ්‍ය කරන්නා වූ සමත විපස්සනා වඩන. ඉතින් මේ ටික වැටෙන්නේ අනුග්‍රහිත සූත්‍රයේද. ඒ අනුග්‍රහිත සූත්‍රය අපි හැමදාම මතක් කරන්නේ ඒකේ එකාතකින් අප්පුඩියක් ගන්නවා වගේ තනි පැත්තකට කරන්න බෑ. දෙපැත්තම එකතු වෙන්න විශේෂම කණ්ඩායම වැඩි වෙනකොට දෙපැත්තම වග තියා ගන්න ඕනේ. මේ අපේ මේ පැත්ත කැපවීමක් තියෙනවනේ. එහෙන් අපිට මෙන්න මේ අනුග්‍රහ ලැබෙන්න ඕනේ කියලා ওই දෙක වෙන්නේ කලාතුරකින්. ඒක නිසා අපි උත්සාහ කරනවා මේ වැඩමුළුව පුරාවට ඒකට අනුග්‍රහ වෙන විදිහට කටයුතු කරන්න. ඊට පස්සේ දවසේ මාතුකාට આવොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ දසුත්තර සූත්‍රයේ මුල්ලු ත්‍රිපිටකයම ලස්සන 10 10 කොටු 100කට කඩලා ඒ ඔක්කොම මුළු ත්‍රිපිටකයේම ප්‍රශ්න 10යි උත්තර 10යි එකේ ප්‍රශ්න. ප්‍රශ්න 10යි උත්තර 10යි දෙකේ ප්‍රශ්න. ප්‍රශ්න 10යි උත්තර 10යි තුනේ ප්‍රශ්න කියලා ප්‍රශ්න 10ක් අහනවා 1 2 3 4 5 6 7 8 9 10 විදියට එකම ප්‍රශ්නෙට එකක් ඇහුවොත් මේ උත්තරේ දෙකක් මොකද්ද කියලා ඇහුවොත් මේ උත්තරේ තුනක් මොකද්ද කියලා ඇහුවොත් මේ උත්තරේ හතරක් මොකද්ද කියලා ඇහුවොත් මේ උත්තරේ කියලා ඒක පුදුමාකාර ඥාන ප්‍රස්ථානයක් තියෙන එක. ඒක නිසා මේ වගුව අරගෙන බැලුවොත් එක එක කොටුවක් හිස් කියලා හිතන්න. ඒක පුරවන්න පුළුවන්. එතන මෙතෙන් ඇහෙන්න ඕනේ ප්‍රශ්න මේක. මොකද අනික් ඒවා දිහා බලනකොට පේනවා මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ඒකට උත්තරේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය හරි වෙන එක බලන්න පේනවා. මෙන්න මේක දරුවචනාංශي අතන දේශනා කළා තියෙනවා මෙහෙම ප්‍රශ්නකවත් උත්තර මේකයි කියලා. ඒ නිසා සැකිල්ල හදාගත්තට පස්සේ එකෙන් කෑල්ලක් කඩලා ගියාට පස්සේ හිතා ගන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල තමයි කැඩලා තියෙන්නේ කියලා. දැන් හරියට ඔය ආදිමනුස්සයා ගැන හිතනකොට අපි පොසිල එහෙම නැත්නම් දිරපු නැති ඇට කෑල්ලක් හම්බ වෙච්චාම ඒ ඇට කෑල්ලේ මුළු සැකිල්ලම හදනවා. මේයට මෙච්චර නම් ඒකට සාපේක්ෂව අනික් ඇට මෙච්චරයි කියලා ඒක වෙනමම ශිල්පයක් තියෙනවා. ඒ අනුව තමයි ඔය ඩයිනෝසිරස්ලා ඔක්කොගෙම හදන්නේ. අපි තියෙන ඇට ඔක්කොම දන්නවා මේව අතර තියෙනවා මෙන්න මේ මේ සාපේක්ෂතාවයක් ඇඟිල්ලක මේ පළවෙනි පුරුකේ ඇටේ මෙච්ච නම් ඊගා වැටේ මෙච්චක් වෙනවා. ඊගා වැටේ මෙච්චක් වෙනවා. අන්නේ විදිහට ඒ කෑල්ලකින් ඔක්කොම හදන. ඉතින් ඉස්සර කාලෙත් තිබිලා තියෙනවා. ඕනම කැලේ ඉන සතෙක්ගේ ඇට කෑල්ලක් ගෙනාවොත් ඒක ඒ සතාගේ සම්පූර්ණ ඇට සැකිල්ල හදන්න පුළුවන්. ඒ තරමට මේ අතර සම්බන්ධයක්. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ඇට සැකිල්ල හදලයි පිරුණම් පෑවේ. එහෙම කරලා නැහැ. වෙන කිසිම ස්වාමීන් වහන්සේ නමක් අපේ ත්‍රිපිටකේ ලැබෙන්නේ අපි වගේ මේ අවුරුදු 2600 පස්සේ එන කට්ටිය ගැන හිතලා මේක අඩුක් කරලා ලස්සනට පෙට්ටියකට දාලා ලොක් කරලා තිබ්බා වගේ දැන් මේ දසුතර සූත්‍රය කියවනකොට පේන්න පටන් අර ගන්නවා සරුවච්චන්හන්සේ තැන් තැන් වලට ගිහිල්ලා දේශනා කරපු දේවල් හරි ලස්සන ප්‍රස්ථාරගත කරලා වගුවක් හදලා මේකට කියන්නේ ඥාන ප්‍රස්ථාන කියලා. එතන දැනුම පිළිබඳ ව්‍යාකරණය. අපිට දැනුමක් නැතුව අපි දඟලන්නේ. නමුත් දැනුම ලැබලා හොඳටම කෙලපැමිණෙන්න ඕනේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ දැනුම ව්‍යාකරණානුකූල කරන්න. ඒකෙන් තමයි එකින් එකට යොමු කරන ගතියක්, අනුභව ශික්ෂාවක්, අනුභව ප්‍රතිපදාවක්, අනුභව කිරියාවක් එන්නේ. දැන් අපිට අද වෙලා තියෙන්නේ මෝඩ වැඩුව ආයුධත් එක්ක පොරබදනා වගේ ඒ අනුපූර්ව ක්‍රමේ නැතුව අපි එක කෑල්ලක් අල්ලගෙන මැරෙන්න කෑ ගහනවා. ඒක කෑල්ලේ ඉස්සර පස්සර ගොඩාක් තියෙනවා. තියෙන කෙනාට එච්චර ඔය මේ මට මුළු සාසනයම හම්බුණා. මයි ළඟ තමයි යතුරු තියෙන්නේ ඉන්න මාගාට නිවන් දක්කන්නම් සෝවාන් කරවන්නම් කියලා. ඔය කියන කතාවල් දිහා බලනකොට මේ මේ මේ බුදුහාඳුරෝම ගම්බීරයි කියපු මේ ධර්මය ওই තරමටම සරල කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකට හේතුව මේ කට්ටිය ක්ෂණික ඉන්දියාප්ප හොයන හින්දා. ක්ෂණික පොල්කිරි හොයනවා. 18 මාසෙක ඔස්සෝ වෙනවා. ඉතින් ඒගොල්ලන්ට දෙනවා අරගොල්ල හදලා මෙන්න මේ කැල්ල කපා. ඒකට ඔන්න අඩු කෙටි කාලෙන් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් අපේ අම්මා අම්මලා අපච්චිලා ඉන්න කාලේ වැව්වේ බොහොම කල් යන වී. මාස 6ක් විතර යනවා. දැන් දවස් 45න් මාස දෙකෙන් ගොයන් කපනවා. ඒව ඥානගත කරලා කෙටි කාලෙ පළ දානවා. ඉතින් කාපු එකත් කෙටි කාලෙ මැරලා යනවා. ආහඬ දෙන්නේ. ওই ධානගතව තියෙන්නේම හදිසි ක්‍රම. ඒ නිසා හදිසි ක්‍රම වලට යන මිනිස්සුන්ට හදිසි දේවල් හම්බ වෙනවා. හදිසි මරණත් හම්බ වෙනවා. හදිසි මරණත් හම්බ වෙන මේ මෙච්චර විශාල වැඩ පිළිවෙලක් පේන්න තියෙනවා එක්කෙනෙක් අරගෙන මම දන්න ඔක්කොම මට පුළුවන් ඔක්කොම කියලා යනවා. ඒක එදත් තිබුණා අදත් තියෙනවා. ඒ නිසා යන කෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මේ පිටිපස්සෙන් යන පිටිසත් වගේ කියන්නේ. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය ඊට ඉස්සලා තියෙන සංගීති සූත්‍රය දිහා බලනකොට පේනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේගේ අභාවයෙන් පස්සේ මේ ධර්මයේ දිගට පැවැත්වීම සඳහා පුදුමාකාර දැරිල්ලක් දරලා තියෙනවා. සරුවචන් වහන්සේගෙන් අපේ වචනෙන් කියනවා බැනුම් අහලක් තියෙනවා. අරුඥාන්සිට මතක් කරලා තියෙනවා පූර්ව බුද්ධ ශාසනයේදී අවසරයි ස්වාංශ මේ විදිහට කරන්න බෑ මේකට අපි මේ විසර සෙනගක් එනවා මේක විවස්ථාවක් දාගෙන විනයක් හදාගමු කියලා සාරිපුත්‍ර සාංශර බුදුරජාණන් කියනවා ඔති විච්ඡාවේ සාරිපුත්‍ර ඒක උඹේ වැඩන්නේ ඒක සරුවඥ වැඩක් වේලාවට ආපුවම මං කරන්නම් මේකට කරදර වෙන්න එපා ඒ ධර්මතම මේක පිළිවෙල කරගන්න ඒ නිසා යක්කඩිය පඤ්ඤාරාම ආම්දුරු මතක් කරනවා මම යම් වෙලාවක බුදුහාමුදුරන්ට මල් වට්ටියක් පූජා කරනවා නම් බුද්ධ ආසනේ සුද්ධ කරලා ඒ ආසනයේ පැත්තක එක මලක් තියෙනවා මම සාරිපුත්තු සාංශිට උන්වහන්සේ නොතිබෙන්න අපිට මේ දැනුව මේ ප්‍රස්ථාරේ මේ වගුව නැහැ. කොටින්ම සංගායන හය නැහැ. දැනුම තියෙයි. ඒක තමයි නිගණ්ඨනාථ පුත්‍රගේ ශාසනයට උනේ. ඉවර වුණා ඒ ඒ ඇත්ත ඉවන සංඝ විශාල පිරිසක් දැනුමත් තිබිලා තාමත් තියෙන සමහර සූත්‍ර එකඟතාවයකට එන්න බැරි වුණා. ගුරුනාංශ නැති වෙච්ච ගමන් අර යකුවා උඹ උම කියවට මම නේ ඇහුවේ මේක මේක මෙතන කිව්වේ මට බුදුහාමතුරු අපේ ගුරුනාංශනේ අරගෙන පිස්සු මම නේ ඇහුවේ මෙන්න මං කියපේ කියලා අර ගෝලියෝ පොරි ටිකක් මාළුවට දැම්මා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මිසක ගොනුවක් නැහැ. සාරිපුත්‍ර සාංශේ දැනගත්ත මම සරුවචනාංශට ඉස්සලා පිරිනවම් පානවා. ඒ නිසා මම සැකිල්ල හදලා තියලා පිරුණම් පාන්න ඕනේ කියලා. ඔක්කොමලා සාරිපුත්‍ර සාංශේ ධර්ම සීනාධිපති වශයෙන් ගරු කරා. මේ සංගීති සූත්‍රය මේක 31 වෙනි සූත්‍රයේ සංගීති සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ 32 වෙනි සූත්‍රය. ඒකේ තියෙනවා එකේ වුව 10යි, දෙකේ වුව 10යි, තුනේ වුව 10යි. අන්න එක බලනකොට පේනවා අපිට නොපෙනුනාට මේකේ විශාල පද්ධතියක් තියෙනවා. දැනුමේ පද්ධතියක් තියෙනවා, පරිණාමයක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ දැකපු මුළු පරාසයෙම මෙන්න මේ පොඩි කොටස විතරයි රහත් වීමට අවශ්‍ය කරන්නේ. ඒක හරියට කම්පියුටර් එකේ කෑල්ලක් ගලවලා තව සර්කිට් එකක් දානවා වගේ මුළු පද්ධතිය ඒක සරුවඥ විෂය. ඒක අපිට දැනගන්න ඕනේ කොටස පරාසය ඒ ටික තමයි සරුවඥාංශය දෙන්නේ මොකද අපිට ඒකත් ලොකුයි. මුළු ත්‍රිපිටකයම කියලා මුළු විනය පිටකේ කියලා මුළු සූත්‍ර පිටකේ කියලා කරගෙන යන්න බැරි තරම්. ඒ නිසා මේ පටු කිරීම කරන්න බෑ පද්ධතිය තේරුම් ගන්න නැතුව. අපි කිරණ ගත්තාම අපිට පේන්නේ ඔය දේ දුන්නේ තියෙන කිරණ ටික විතරයි. ඊට ඉස්සරහින් තියෙන එක්ස්රේ කිරණ හරි අල්ට්‍රාවයලට් කිරණ හරි තියෙනවා. විද්‍යුත් කිරණ තියෙනවා වැඩක් ගන්නවා. අපිට ගෝචර වෙන්නේ අපිට ඇඟිලි පෙන්නලා පෙන්නන්න බෑ. ඒ වගේ මේ මුළු පරාසයම දැක්කන සරුවචංශය කතා කරනවා. අපේ මනස ඉතාම පටුයි. අපිට දැන දැනුම් කොටස අපි කොච්චර විසරද වෙන්න හැදුවත් ගෙයි ගෙම්බෙක්ගේ තරම් නැහැ. තියෙන දේෙන් වැඩ ගන්නෙත් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක හරියට පාවිච්චි කරන්න ගන්නවා නම් මනුස්ස මනස කියන්නේ පරිණාමයේ විශාල නිෂ්පාදනයක්. ඒක මට අයිති එකක් නෙවෙයි. මනුස්ස මනසක් පුද්ගලිකට අයිති නෑ. ඒක මානව මනසක් තියෙන්නේ. ඉතින් අපිට මේ එන ප්‍රශ්න පුද්ගලිකව ගත්තට පුත්තක්ජනයා පෘ탁 පෘ탁 කියලා කොන් කරලා කඩලා ගන්න ගියාට මේ මානවයාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඕනම ප්‍රශ්නයක් අපිට එළිය සාකච්ඡා කරන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක උත්තරයක් ඕන කෙනෙකුට තේරෙන්න ඕන. ඒ නිසා සාරිපුත්‍ර සංසයට තිබුණා විශාල දැනුම් සම්භාරයක්. ඒකේ පිටු කරලා උන්වහන්සේ අහන ප්‍රශ්නේදී කතමේ සත්ත ධම්මා විශේෂ භාගියා භාවනා කරන අර විදිහට අනුග්‍රහය කරමින් භාවනා කරන කෙනෙකුගේ භාවනාව සුවිශේෂ මට්ටමකට යන්න. නැත්නම් දියුණු වෙන්න අදාළ වෙන ධර්ම කරුණු හත මොනවද කියලා උඹලයින් සමහරට අහන්න ඉඩ තියෙනවා. මේ අනිකුත් වික්ෂු වික්ෂුන් වහන්සේලාට බුදු සාරිපුත්‍ර සංසේ දේශනා ඇහුවොත් ඒකට ඒ ප්‍රශ්නේ බලංගු ප්‍රශ්නයක්. අන්‍ය තීර්ථකෙක් ඇහුවොත් දැනගෙන ඉන්න උත්තර දෙකක් නැහැ. එකයි තියෙන්නේ. කතමේ සත්ත ධම්මා විශේෂ භාගය. සත්ත සද්ධම්මා බුදුරජාණන්සේ සද්ධම්ම හත කියලා දේශනා කරපු එකට මේකට උත්තරේ. ඒකේ තියෙනවා ඊට ඉස්සෙල්ලා අහන ප්‍රශ්නයක් කතමේ සත්ත ධම්මා හාන භාගියා කෙනෙක් පරිහානියටපත් කරන ඉදපොතෙන් බිම දාන ධර්ම හත මොනවද කියලා. ඒතර සත්ත අසත් ධම්මා. ඒ අසත් ධර්ම ටික තිබුණොත් කෙනෙක් වැරෙනවා. මේ කොච්චර එකතු කරන හිටියත් දෝතර ගත්ත සිනිඳු වැලි ටිකක් වගේ ඇඟිලි අතරෙන් වැක්කේනවා. ගෙදර යනකොට මොකුත් නැහැ. එහෙම නැත්නම් ඇයිදල් කෝඩේකට වතුර පිරෙව් වගේ කොච්චර මහන්සි වුණත් එකතු වෙන්නේ හානියට හේතු වෙනවා. ඒකම අනිත් පැත්ත වෙලා පෙන්නනවා මෙන්න මේ කරුණු දැනගෙන ඒව වෙනුවට සද්ධර්ම ටික වඩනවා නම් අපි මේ ගන්න අත්‍යත්‍යත ධෛර්යය ඵල දරනවා. ඉස්සරහට යනවා. ඒක නිසා අපි මේ අනුග්‍රහිත පහත් දැනගන්න අතර එවෙන් ගොඩක් මේකේ සඳහන් වෙනවා. මෙන්න මේ කරුණු අපි දැනගන්න ඕනේ ගහක් වැඩෙන්න ඕනේ එකට වතුර තියෙන්න ඕනේ අවුව ලැබෙන්න ඕනේ පොහොර ලැබෙන්න ඕනේ වාත ආශ්‍රය තියෙන්න ඕනේ ඉඳලා කපාදු කරන්න ඕනේ වගේ ඒ කටයුතු ටික උනේ නැත්තම් තිබුණත් Taman ළඟ ඒවා පිරිසිදු කරලා පිහලා නඩත්තු කරලා තිබුණ නැත්තම් මලකට කරා මලකට කෑවට පස්සේ අපි කොච්චර පරියන්ගේ ඉඳලා උත්සාහ කරත් කොච්චර සක්මන් කරමින් හිටියත් ඉදිරි ගමන දියුණු වෙන්නේ නැහැ ඒ නිසා සත්‍ය සද්ධම්මා කියන තැනක පළවෙනියෙන්ම සාරිපුත්‍ර ස්වාමීන් විස්තර කරන්නේ සද්දා හෝ සද්දෝ හෝති කියලා අපි ළඟ අදහන සුළු ගතියක් තියෙනවා. ඒ අදහන සුළු ගතියෙන් තමයි අපි අභිවෘද්ධිය තීන්දුවේ. ඉතින් මේ සද්ධාව නැතිකම තමයි නැත්නම් මේ සද්ධාවේ අඩුව තමයි අද මේ ලෝකයාට මේ විශාල පීඩනයක් ආතතියක් මානසික රෝගයක් ඇති වෙලා තියෙන්නේ. කායික රෝගත් විශාල වශයෙන්. ඉතින් ඒක නිසා ඒ සද්ධාවෙන් විසඳගත යුතු මේ ප්‍රශ්නේ භාවනා කරලා විසඳන්න බෑ කියන එකයි ප්‍රශ්නේ. සද්ධාවෙන් විසඳිය යුතු මේ ප්‍රශ්නේ උස්සස් ගුරුරෙක් හම්බෙලා ඉහළ කමෙන්ට භාවනා කරුවයි කියලා මෛත්‍රී බුදුහාමරෝ දැක්කත් කවදාකවත් සද්ධාවෙන් කරන්න පුළුවන් දේ වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා සද්ධාව Taman ළඟ තියෙන සද්ධාව ක්‍රියාවත් කරනවායි කියලා එහෙම නැත්නම් සක්‍රිය කරගන්නවයි කිය. ඒ සද්ධාවෙන් කළ යුතු වැඩ රාජකාරී ටික බැලුවොත් අපිට මොන ශාප සම්පatti ලැබුණත් සද්ධාව නැත්තම් අපාය. අපි ළඟ නැත්තම් සද්ධාව, අදහන සුළු ගතිය, අපි පෙර ආත්මවල කරපු පින් නිසා මේ ආත්මයේ කුසලතා නිසා, දක්ෂතා නිසා සිතුපැතු සම්පත් ලැබුණට ඒ කෙනාට මුඩු බිමක වපුරන ලද නැත්නම් ගලක් උඩ පුරන ලද බීජයක් වගේ මේ කිසියම් මෙලොවට එලොවට ඇති වගතුවක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සද්ධාව පිළිබඳ අපි අද කතා කරන්නයි යන්නේ. සද්ධාව කියන වචනේ කියන්නේ සද්ධාහන ලක්කනා සද්දා අදහන සුළු ගතිය. මොකද්ද මම මේ රකින්න සීලේ අදහනවද නැත්නම් අනුන්ට පෙනෙන්න කරනවද නැත්නම් නිස්සනට එනකොට සිල් ගත්තේ නැත්නම් ගන්න බෑ කියන නිසා සිල් ගන්නවද ගමරාල සිල් ගත්තා වගේ සිල් ගන්නවාද? නැත්නම් විශාල සිල්පද අරගෙන රකින්න නැතුව අල්ලි හොරු බවටපත් වෙනවාද කියලා. සිල්ලුතුන් වශයෙන් පෙනී ඉඳලා සිල්ලුතුන්ට කැපදේ ගැනීම මහා චෝරෝ කියලා බුදුහාමර කියනවා. ඉතින් තමයි ළඟ සද්ධාවක් තියෙන්න ඕනේ මම මේ කියන දෙයට ගැළපෙන මේ ගැළපෙන දේ ප්‍රසිද්ධ කරගෙන සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා අඩුම ගානේ මේ මම අටසිල් ගත්තා අපි ගත්තොත් මේ උපාසක උපාසිකයත්තු මේ තමන් මේ රකින්න අටසීලේ මේ වැඩේට අත්‍යවශ්‍යයි. ඒක බුදු කෙනෙක් කියලා තියෙනවා. මම මේක අරන් තියෙන්නේ. මම මේක හොඳට නඩත්තු කරනවාද? එහෙම නැත්නම් දවල් මිගෙල් රෑ දනියෙල් වාගේ කට්ටි ඉන්නකොට සිල්පත් සිල් රකින්නවා නැති තැන ඕක ගාලල්ලා. රෑට බත් කෑවට කවුද මේ අපාය යන්නේ කියලා රෑට පොඩ්ඩක් බට්ටියක් කරනවා. මෙහෙනම් දෙයටලා තියෙන කරන්න බෑ දෙන්නේ නෑනේ. ඒත් උපක්‍රම කරනවා. ජර ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් මේ රැට වළඳනවා කියන්න බෑනේ. කකා ඉන්නකොට තව හාමුදුරු මහත්තයෙක් ගිහිල්ලාවලු හාමුදුරනේ රැටත් කනවද කියලා. යානකො බත් කාලා කවුද මහත්තයෝ අපායට ගියේ? ඉතින් ඒ සීලයයි ඒ සද්ධායම පේනවා විසරද හාමුදුරුවෝ. මන්ද අමාදාන රකින්න ශික්ෂාපදයට තමන් ගරු කරා. ඉතින් ඊට පස්සේ දෙයියෝ ගරු කරයිද, තිරහනු ගරු කරයිද, මිනිසෝ ගරු කරයිද, බ්‍රහ්මෙක් ගරු කරයිද, හෘදේ සාක්ෂිය ගරු කරන්නේ එහෙම තමන්ගේ සීලයට ගරු කරන කෙනාට විතරයි සංඝයාට ගරු කරන්න පුළුවන්. සංඝයාගේ වෙන මොකක්වත්ම වැඩිපුර නැහැ. සංඝයාගේ තියෙන සීලය. මොකද සංඝයා නිවන් ලැබලා තියෙනවද නැද්ද කියන එක කවදාකවත් සමාජයට දාන්නේ නැහැ. තියෙන සීලෙ විතරයි. ඒක නිසා සාමණේර රහතන් වහන්සේ උපසම්පදා පෘථජන හාමුදුරන්ව වඳිනවා. ගිය රහත් වුණාට පස්සේ පෘථජන හාමුදුරන්ව වඳිනවා. ඒ වඳිනකොට නිවන් දැකලා තියෙන කවද්ද කවද ඉඳලා සිල් මේ මේ භාවනා කරලා තියෙන කද්දාකත් අහන්නේ. ඔබ වහන්සේ කවද උපසම්පදා වුණේ? ඔබ වහන්සේ කවද පැවිදි වුණේ? ඉච්චනේ බලන්නේ. ඉතින් ඒක නිසා ඒසා විශාල වෙනසක් බුදුජානනාංශයේ මේ සීලයට පටවලා තියෙනවා. දීලා තියෙන නිසා Taman සීලය රකින්නවා නම් Tamanට තේින මේ සීලය මට වැඩිය රකින්න. මට ඉස්සල මට වැඩිය චිත්තක්ෂණ ඉස්සල රකින්න කරන්න වඳින්න ඕනේ. මායි ධම්මරණ ඡාමරු දෙන්න උපසම්පදා වුණේ එක වෙලාවයි. ඒ කර්මාකේ කියනකොට නාගෝච නාගෝච නාගෝච කියන වචන දෙක කියන වෙනසෙත හැමදාම ඉන්නකොට මට පත්ක දෙල්ල වඳිනවා. අපි දෙන්න එකට උපන් නිවුණා වගේ. ඉතින් ඒ තරම් ඒක පෙන්ෙන්න කරනවා. Taman ready ඩිංගිත් අකරේ සීලෙන් ඉස්සර වෙච්ච කරන්න වඳිනවා. ඉතින් ඒ සීලයේ පිළිබඳ සත්‍යය මම මේ කතා කරන්නේ. ඉතින් එතකොටයි සංඝයා කවුද කියන්නේ. ඉතින් අපි කිව්වොත් මේ රාමජනිකාය මේ අමරපුර මේ තියන්නේකාය මේ අරයමියා කියලා මේ එක එකනා පටවගත්ත දේවල් කෝක වුණත් තමන් ශික්ෂාපදයට කොතෙක් පිළිහිట్లా වැඩ කරනවද කියන එක මතින් තමයි වැඳුම් ලැබීමට හේතු වෙන දේ. ඒ නිසා ගිහියත් අන්න බුදුහාමුදුරු කියලා තියෙන්නේ සංඝයා පුංචි කියලා. පහත් කළා එහෙම සලකන්න එපා. රජපැටියෙක් වාගේ, ගින්දර වාගේ, සර්පෙක් වාගේ. ඒ නිසා සිල්වන්ත භික්ෂුව පොඩි උණයි කියලා අනික් කට්ටිය දාලා කතා කරලා 33000 කරන්ට් එක වද්දා ගන්න එපා. 66000 කරන්ට් එක වද්දා ගන්න එපා. 123000 කරන්ට් එක වද්දා ගන්න එපා. ආය ආදාහණය කරන්න ඕන එතනම චුස් කාපුවාම ඉවරයි. ඒ නිසා සීලේ රකින්න කෙනෙක් එක කටයුතු කරනකොට තමන් සිල්වන්ත නම් විතරක් ඒ සීලය පිළිබඳ ඇදහිල්ලක් තියෙනවා විතරක් අනේ මට වැඩි දශමයක් උඩින් සිල් ලකින කෙනා මොන්න තරම් ශාසනයක් කරන්න කෙනෙක්ද කියලා ඒ සංඝ රත්නය කෙරෙහි සීලය ඇති වෙනවා. ඒතකොට ධර්ම රත්නය කෙරෙහි සීලය බුදුහාමුදුරුවොත් වැඳපු දෙයනේ. ධර්මයෙන් කියන්නේ බුදුරජාණන්සේ ගුරු තන්හිලා සලකලා කටයුතු කරා. මොකද බුදු වුණාට පස්සෙත් බැලුවා මම මේ මම ලොක්කා කියලා කටයුතු කරන්න ගියොත් ආදර්ශයක් ඉතුරු වෙන්නේ මම කවුද ගුරු තන්නේ තියාගන්නේ. ධර්ම රත්නය. ඉතින් ඒ ධර්ම රත්නයත් එක්ක කටයුතු කරනකොට මේ අනිකුත් ලෝකායත විශ්යන් එක කටයුතු කරන විදිහට කරන්න බෑ. ඒ ඒකේ ඒකේ තියෙන ඒ ධර්මත්‍යද ඒකට කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඒ ඒ ගෞරවේ තියෙනවනම් ධර්ම ආරක්ෂාව ලැබෙනවා. එහෙම නැතුව මේ ධර්මේ පාවිච්චි කරන්න පටන් අරගත්තොත් වෙන ලාමක දෙයක් විදිහට එනයිටින් අර හොඳට කැපෙන පීයක් අරගෙන එහෙම නැත්නම් දැලිවියක් කරන දැලිපීනෙන් කිරි කන්න හදනවා වගේ. දැලිවියෙන් කිරි කන්න යන්න එපා. ඒ වගේ තමයි ධර්මයත් එක්ක කටයුතු කරන්නේ. ඊට පස්සේ බුදු දානහා. ඒ ඒ හතර පිළිබඳව තියෙන සද්ධා තමයි අපි මෙතන කතා කරන්නේ. ඒ හතරේ Tamanට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දේ. එහෙම නැත්නම් අත ගන්න පුළුවන් දේ තමයි Taman සිල්වන්ත වෙන්නේ ඉස්තර ජීවිතේ සහ සිල්වන්ත වුණාට පස්සේ Tamanගේ මොනවද ಗುಣ වෙනස්කම් ඇති වෙලා තියෙන්නේ මං කොච්චරක් ඒකට පිහිටලා කටයුතු කරනවද මම මේ කටයුතු කරන්නේ පල්ලි බලාපොරොත්තු වෙන්න රාජ්‍ය අනුග්‍රහය බලාපොරොත්තු වෙන්න ලාභ සත්කාර සම්මාන සිලෝක බලාපොරොත්තු වෙන්න ලෝකයා මට සාදු කියනවා අහන්නද ඒ කිසි දෙයකට නෙවෙයි කිසි දෙයකට කෙරුවත් ඒකට කියනවා පටු න්‍යාය පත්‍රයක් ඇතුළු මේ සිල් ලකින කට්ටිය අබරන් සිල් ගත්තා වගේ. කමරා සිල් ගත්තා වගේ. ඒ නිසා තමන්ගේ ශික්ෂාපදයේ පිළිබඳව යම් කිසි කෙනෙක් ඇදහිල්ලෙන් කටයුතු කරනවා නම් පංචිල් පද ප්‍රහරකින්න ගිහියට පවා සක්‍රදේවේන්ද්‍රයා මිනිහු තුල නව නවා වඳිනවලු. මෙච්චර ලෝකයේ මිනිස්සු සත්තු මරද්දි මේ මනුස්සයා නොමරන්න විනිශ්චය කරන් තියෙනවා මරන්නේ නැහැ. මැරුව දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. මෙච්චර ලෝකෙ කිලෝරක් නැතුව ලොක්කා ඉඳලා පොඩ්ඩක් දක්වම හොරකම් කරනවා. මේ මනුස්සයා හොරකම් කරන්නෙත් නෑ, කරවන්නෙත් නෑ, කෙරහු දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. ලෝකයේ ගණන් කර කර කාම මිත්‍යාචාරය කරනවා. එහෙව් එකේ මේ අබ්‍රහ්මචරියක් නැත්නම් කාමේසු මිච්ඡාචාර ශික්ෂාපදය අරගෙන තමන් ගත්ත කිවිසුම කාම ආචාර ධර්ම කරු කරනවා. බොරුව කේලම හිස් වචන පරිසවචනේ තොලී කටේ ගෑවෙන්නේ නැතුව. පවතින ලෝකයේ මේ IT ටෙක්නොලොජි කිව්වට පස්සේ ඒකේ ගණ්ඩම දෙයක් නැහැ. ඕනෙම කුණු හරපයක් හොඳ දෙයක් වාට පෙන්වන්න පුළුවන්. ඕනෙම දෙයක් ඕනම දෙයක් වාට හරවන්න පුළුවන්. ඒ ධර්මතම අද ඇත්ත නැත්ත කරලා කතා කරන ලෝකේ තමයි දන්න දේ කතා කරනවා අත්දකපු දේ කතා කරනවා ඇති දේ කියනවා කියන දේ ඇති හැටියට කියනවා යථාවාදී තථාගාමී. ඒක දකිනකොට මුළු සරුවච්චන් වහන්සේගේ රාමේ ජාතක කතා හොඳට පරීක්ෂා කරපු කට්ටිය කියනවා බුදුරජාණන් වහන්සේ අතින් බෝසතාන් වහන්සේ නමක් විදිහට සතුන් මැරීම සිද්ධ වෙලා තියෙනවා. හොරකම් කිරීමත් වෙලා තියෙනවා. කාමීත්‍යචාරයත් වෙලා තියෙනවා. බොරු කීම විතරක් කවදාකත්ම වෙලා නැති. ඒ නිසා අද්විජ්ජ වචනා බුද්ධ අමෝග වචනා ජිනා. බුදුරජාණන්සේක වචන දෙකක් නැහැ. බුදුරජාණන්සේ කිව්වොත් ප්‍රකාශ කරොත් දේශනා කරොත් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් මාරයෙක්වත් ශ්‍රමණයෙක්වත් රජෙක්වත් නැහැ. ඒක නෑ කියන්නේ. ඒ වචන වල තරම්ම ගැම්මක් තියෙනවා. ඒ මොකද හේතුව මුළු පාරමිතා පුරන කාලෙදිවත් එහෙම නැත්නම් ජාතක කතාවකදිවත් බොරුවෙන් බොරුව කියලා නැහැ. මේ ලංකාව ගැන විදේශිකයෝ ලියපු හුඟක් පොත්වල තියෙනවා ලංකාවේ මිනිස්සු සත්‍ය ගණන් ගන්න නැහැ කියලා. බොරුව කියන තොලේ කටි ගෑවෙන්නේ නැහැ. අද වැඩියෙන්ම ඡන්ද ප්‍රමාණයක් හම්බෙන්නේ වැඩියෙන් බොරු කියන එක නාන. ඒක හොඳටම දන්න දෙයක්. ඡන්ද ව්‍යාපාරේ හොඳටම බොරු කියන මිනිහට හොඳටම ස්ත්‍රී දූෂණය කරන මනසට හොඳටම සතුන් මරන මිනිහට හොඳටම හොරකම් කරන එකට වැඩියෙන් ඡන්ද හම්බෙනවා. ඒ ධර්මතම අපි සත්‍යයට ගරු කරන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මත්පැන් පානයි. අර ලීලා දින පොතේ ලාලා තිනවා <clears throat> මරණ ගෙදරකදී මත්පැන් පානය නොකරන්නේ මිනිය පමණයි කියලා. අනිත් සියලුම දෙනා මල ගෙදරකට යන්නේ මත්පැන් පානය. මරච්චි මිනිසයාට ලෝභ හිතෙන ඇති අනේ ඔක්කොම දෙනවා මාත්‍රේ මගේ ඩ්‍රෑම් එක දෙන්නේ නැහැ කියලා. අද ඒක කාන්තාවක්සේ ඉතාමත්ම තුච්ච තත්ත්වයට වැටලා තියෙනවා. ඒ තරමටම පිටරටකට එහෙම ගියාම මේ වෙලාවේ පාරට වැස්සනම් ආය මොනක්ක ගන්න දෙයක් නැහැ. ඒක ඒ රාජ්‍යවල වල විශාල ආදායම් මාර්ගයක්. ඒ මද්ද්‍රව්‍ය ආගම පතුරවන්න ඕනේ නම් යමක් විකුණ ගන්න ඕන නම් එයාපෝට් එකට ගිහිල්ලා බලන්න. උද්දුම පෙන්නලා තියලා තියෙන්නේ අපේ එයාපෝට් වලට යන හාමුදුරනේ කැපකාරයට කිව්වලු බෝතලයක් දීලා මේක ටිකක් පුරවන්න ඉන්න පාට නැති වයින් කිව්වා. මොකද මෙහෙදී හම්බෙන්නේ නැති නිසා එයාපෝට් එකේ විතර හම්බ වෙන්නේ මිනිස්සු දැක්කොත් එහෙම මේ හිතනවනේ බොනවයි කියලා ඒකල සුදු පාට තියෙන මොනාර සැරබීමක් මේ බෝතලෙට දාලා ගෙනත් දෙන්නේ කියලා. ඉතින් ඒ කැපකාර මහත්තයා කියනවා සාංශ මට පව් සිද්ධ වෙනවද කියලා. ලොකු හම්දුරන්ට ඒ විදිහට සැරබීමකින් උපස්ථාන කරපුවාම මට පව් සිද්ධ වෙනවද කියලා අහනවා. ඒ අන්තිම සද්ධාවන්ත කැපකාරයෙක්. උද්දටම යෙදී සැදී පැහැදී කටයුතු කරනවා. ඉතින් එහෙව් ලෝකේ කවුරු හරි මදයට පමාදයට හේතු වෙන මේමත් වීමෙන් නැතු ඉන්නවන සක්‍ර දෙවියන් දැමෙදලා මදිනව. මිනිඔටුන නම නම මැදලා වැඳලා මදි. පන්තිල් පද වහත් රකින්නවා. එනිසා මේ සිල්පද වැඩි උණයි කියලා පොඩු උණයි කියලා බලංගොඩ අනදමච්චම කෝ ඔය කවුරු රකින්නත් පන්තිපද විතරයි. ඔය 227ක් සිල්පද තිබ්බද කෝටි අසංගර සිල්යක් කිව්වත් ඔක්කොගෙම තියෙන පන්සිල් විතරයි. ඒක හරියට කරගන්නව නම් හරි. ඉතින් ඒ කරන මිනිස්සයා ඒක පිළිබඳ සද්ධාව නැතුව කරනවා නම් ඒත් වැඩන්නේ. සමාදාය සික්කති සික්ඛාපදේසු. Taman සිල්පද ඉල්ලගෙන සමාදන් වෙලා ඕනෙම තැනක කියනවා ගහපා දෙන්න නෙවෙයි මාන්නයක් ඇති කරන්න නෙවෙයි මට වෙන කිසිම බලයක් නැහැ. මට තියෙන්නේ මගේ සිල්පද විතරයි. ඕන දෙන ප්‍රකාශ කරතයි. එනිසා ඒක හොඳටම පේන තැන තමයි ගෙවල් දොරවල ඉඳගෙන ධර්ම දොරවන් හම්බ කරනකොට රැකී රස්සාවල් කරනකොට මේක අපිට රකින්න අමාරුයි. දැන් සාමාන්‍ය ප්‍රකාශයක් තමයි මේ බිස්නස් කරන්න බෑ බොරු කියන්නේ නැතුව කියන්නේ. හොඳට බොරු කියන්නේ එක් පුළුවන් කෙනෙක් ගෙනඳා CEO পদවිය දෙනවා. ඌ පච කිලෝරක් නැතුව කියන ඌන්ට කියන්නේ ඔය වෝල් ස්ට්‍රීට් එකේ ඉන්නීම CEO ප්‍රධාන විධායක නිලධාරින් කියන්නේ untouchables කියලා. උන් අල්ලන්න බෑ මොන නීතියකට තරම් බෑ. අන්තරජ ප්‍රදේශලා ඉන්දියාව කියන්නේ හරි ජනතාවට අඩු කුලේ මිනිස්සුන්ට. ගෑවෙන්නේ නැහැ රොඩි කියලා අපේ ලංකාවේ කතාවක් තියෙන. මුහු කරන්න කැමති නැති. අර මිනිස්සුත් කියන්නේ අන්ටචබල් කියලා. මොකද උන් මොන අපරාධයක කරුවත් උන් කොහොමවත් නිදහස් විවස්ථාවෙන්. ඉතින් ඊට පස්සේ අර බිස්නස් කරන මනුස්සයයි මනුස්සයයි ඉතින් බොහොම තාපස්ලිය ස්වරූපයෙන් ගෙදෙట్లా ඉන්නවා. අර මනුස්සෙන් දෙකේවලා. එහෙව් ලෝකෙක කවුරු හරි ඒ පන්සිල් පද පහරක්ගෙන ඉන්නවා නම් ඒ මහ පුදුමාකාර විප්ලවයක්. හැබැයි ලෝකෙ කොච්චර කුණු වුණත් කෙලෙස් වුණත් මේක කළ හැක්කක්. බුද්ධ ශාසනයක් තියෙන වෙලාව. ඒ නිසා කවුරු හරි අදහනවා නම් Taman රකින්න සීලේ දවසින් දවස දවසින් දවස අබමල් රීනුක තරමක් කමන්නේ. එnde ende ende ende පියුතුරු භාවයටපත් වෙනවයි කියලා ඒ කියන අනිවාර්යයෙන්ම Tamanට වැඩිය සීල් දකින්න සංඝයා කෙරේ මේ සීලයක් අපිට උගන්වන ධර්ම විනය කෙරෙහි එවැනි දියක් ලෝකේ පළවෙනි වතාවට અભීතව මුර්ගාල දේශනා කරපු සරුවචන වහන්සේනමක් කෙරෙහි පුදුමාකාර සද්ධාාවක් ඇති වෙනවා. ඉතින් මේ සද්ධාව නැතිකම අශ්‍රද්ධාව කියලා කියනවා. ඒකටම තමයි විචිකිච්ඡාව කියන්නේ. අද විතර ලෝකේ විචිකිච්ඡාව තිබුණු කාලයක් ඇත්තෙම නැහැ. ගෑණීට මිනිහා ගැන සැකයි. රට්ටුන්ට රජ්ජුරෝ ගැන සැකයි. ලෙඩ්ඩුන්ට දොස්තරලා ගැන සැකයි. ශිෂ්‍යයන් ගුරුවරු ගැන සැකයි. ප්‍රසිද්ධියම කියන්නේ අර ඉස්සර වගේ එහෙම නිකන් මේ පැකිලිලි මොකුත් නැහැ. ඒ කිසිම වෙනසක් නැහැ. අද විතර ඒ විචිකිච්ඡාව එහෙම නැත්නම් සැකමුසුබතිය දෙගිඩියා හිත කවදාකවත් නැහැ. ඒ මුර්ග සංවර්ෂාවට තෙමිච්ච වගේ හැම කෙනාම පේන්නේ සර්පෙක් වගේ. අහුවෙන හැම දෙයක්ම පේන්නේ ආයුධ වගේ. ගහ ගන්නවා, මරා ගන්නවා, කා කොටා වැටෙනවා. මේ එකට එක රටේ ජීවත් වෙන මිනිස්සු හෙට උදේ වෙනකොට මරා ගන්න. මේ පත්‍ර වලින් දෙන ලනු කාලා. ඒක නිසා අපි ළඟ විචිකිච්ඡාව තියෙන තාක්කල් අපිට කවුරක් අහුණියම් කරන්න ඕනේ අපිට කවුරුවක්වත් ගිනි වතුර ගහන්න ඕනේ නැහැ. Taman තුන විචිකිච්ඡාවම තමයි මේ කනවට වෙඩිය පිච්චෙනවා. එනිසා කවදද අපි දේවල් සැක කරනවා වෙනුවට දෙගිඩියා හිතෙන් බලනවා වෙනුවට මුළු හදින්ම කරන්නේ කවදද අපි කරන දේ ඇදහිල්ලෙන් කරන්නේ? ඔය අපි බසිකේ පාසල පටන් අරගත්ත ඔය සති පාසලේ වැඩපිළිවෙල පොඩි ළමයින්ට මේ ළමයින්ට නොකිය කියලා දෙනවා. සියලුම ප්‍රශ්න සතියෙන් විසඳෙනවායි කිය. සති පාසලේ උගන්වන්නේ ඉච්චරයි. ඉතින් උණ්ඩෝ ගානක් නැනේ මොන දෙයක් දෙන එක කනවනේ. ඒක දෙන්න ඕනේ බෝ මුරතලෙන් දෙන්න ඕනේ. අනේ ඊට පස්සේ ළමෙන් ඇති වෙන වෙනස දිහා බලනකොට මේ සතිය කියන දේ අඳුරලා දුන්නාට පස්සේ පොඩි ළමෙන්ගේ තියෙන නොපැකිල බාර ගන්න ගතිය සහ මේ මුළු හිතින් බාර ගන්න නිසා ළමයට එක පැය භාවනා කරනකොට එක පැයක් සක්මන් කරනකොට ඇති වෙච්ච වෙනස ඒ ළමයි ඉදිරිපත් කරනකොට පේනවා මේ සැක නැතුව යමක් කරනකොට නිවන් දකින්න අවුරුදු හතක් භාවනා කරන්න ඕනේ නැහැ. මෛත්‍රී බුදුහාමරකම් ඉන්න ඕනේ නැහැ. එක පරියන්කයයි. එක සක්මනේ මං කියන්නේ නිවන් දැක්කයි කියලා. පුදුමාකාර සද්ධාාවක් පිහිටනවා. ඉතින් ඒක මම මේ ටිකක් බහුගේ දවසල එක මගේ මෝඩකම ඔය ජාත්‍යන්තර රැස්වීම් දෙක තුනකට ගිහිල්ලා කිව්වා එක් එක් පිළිගන්නේ මේ ලෝකේ ඉන්න එකම වැඩි එකක්වත් පිළිගන්නේ මේ සතිපට්ඨාන ඒකායන මාර්ගයයි කියලා. ඒගොල්ලෝ හිතන මේකට භෞතික විද්‍යාවේ උත්තර ඇති. මේක රසායන විද්‍යාවේ උත්තර තියෙනවා. ආර්ථික විද්‍යාව උත්තර තියෙනවා. ජීව විද්‍යාව උදෙන් දවසේ අවුරුදු 5 ඉඳලා 26 27 වෙනකන් මේ විද්‍යාවන් වලට ජීවිතයේ හොඳම කාලය ගත කරනවා මාත් එක්ක මාත් වැඩේ කරා. ඒ කරනකොට බුද්ධ ආගම විශයක් වශයෙන් අයින් කරනවා. මේ කුණුහරුප ටික ඉගෙන ගත්තට පස්සේ අරු මොලේ කුරුවල් කෙරුවට පස්සේ ඒ යකා මෙහෙ ඉඳගෙන බඩහිරේට ආවඩන්න පටන් ගන්නවා. කිව්වොත් එහෙනම් මේ සියලු ප්‍රශ්න වලට බුදුහාමුදුරෝ ඒකායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමන සාත්තකමාය ඥායස අධිකමාය නිබ්බානස්ස සච්ච කිරියාය අදිදං චත්තාරෝ සතිපට්ඨානා කියනකොට ඇත්තද පොඩ්ඩක් සැකයක් තියෙනවා ඔය කොච්චර කිව්වත් ඕකෙන් විතරක් ඔක්කොම හරියයිද දුවට විභාගේ පාස් වෙන්න පුළුවන් වෙයිද සතිපට්ඨාන විතරක් කරලා. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙයිද සතිපට්ඨාන විතරක් කරලා. රට යන්න පුළුවන් වෙයිද සතිපට්ඨාන විතරක් කරලා. මොකද නිවනට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන දැන් ඔය රට යන එක ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ඒකට ඒ නිසා ඔක්කොම ඉවර කරලා තමයි ඔන්න එනවා භාවනා මධ්‍යස්ථාන. එතකොට පේනවා මූණෙන්ම පේනවා කොච්චර සැක කරනවද කියලා මේ සතුවත්තානේ සතුවත්තාන්සේ දේශනා කරපු දාත. ඉතින් මේ බුරුමෙට යනකම් මම බැලුවා මම ගොඩක් මහන්සි වෙලා තිබුණා ඒ වෙනකොට මේ තරම්ම මේ සතිපට්ඨාන ඒකායන මාර්ගයේදී කියන එක මගේ කලෙලියක් තිබිලා නැහැ. දැන් හැරිලා බලන්නේ මම. විශේෂයෙන්ම මට තිබුණ ප්‍රශ්නයක් මේ ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්ත කරපු රීස් ඩේවිස් ඇතුළු මැතිණියන් උත්සාහ කළා බුදුජානසී කියලා තියෙන මොකද්ද කියලා පිටු කරලා අනෙක් සුද්දන්ට උගන්වන්න. අනේ මේක පිටු කරන්න බෑ. මේක එක තැනක කියනවා බුද්ධ ධර්ම ගැන චතුරාර්ය සත්‍ය කියලා. තව තැනක කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. තව තැනක කියනවා පිස්සු දෝක නෙමෙයි මේ හේතුඵල ධර්මය කියලා. තව තැනක කියනවා පිස්සු ඔය මොකක්වත් ඕන සීල සමාධි ප්‍රශ්න තිබ්බම හරි කියලා. තව කෙනා පිස්සු මේ රාග ద్వේස මොහ අයින් කරන ඉවරයි කියලා. අනේ මොකාටවත් මොන පැත්තක්වත් බලන්න බෑ. ඒ දන දන එකන ඒක අල්ලන කෑ ගහන එක ඇත්ත. ඉතින් එක දවසක් ඒ බුරුමේ පණ්ඩිසාංශේ බණ බණට කියනකොට කිව්වා. ඉතින් හරියට ඒ chance දාන්නවා ටිකක්. මොකද බුරුම් භාෂාව දන්නේ ඉංග්‍රීසි දන්නේ සිංහල ටිකක් දන්නවා. ඒ chance කියන මේ හැම කෙනාම මේ බුදුරජාණන්සේ දේශනා කරන දේ කෙටි කරලා ගන්න උත්සාහ කරන එක බුද්ධ ආගමට කරන නිග්‍රහයක් නෙවෙයි. නිග්‍රහ කරන්න බෑ. ඒක ගැඹුරු ධර්මයක්. කෙටි කරලා ගන්න ගියාම ඔක්කොමල වටබිට බලන මොකද්ද බුදුරජාණන්සේ මේ කියපු දෙමලේ කියලා. මේ 84000ක් ධර්මස්කන්ධේ තියෙනවා පොත් 50 ගණනක් තියෙනවා ධර්මයේ තියෙනවා විනයේ තියෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවේ ඉන්නවා චෛත්‍ය තියෙනවා බෝධි පූජා තියෙනවා භාවනා තියෙනවා කොහෙද බඩු තියෙන්නේ කියලා. ඒකට ඒ කියන එක වචනයයි මම කියන්නේ අප්‍රමාදී කියලා. අප්‍රමාදී තුල මේ සියල්ලම තියෙනවා කියලා. මට සාධාරණ සැකයක් ආවා. ඉතින් එහෙමනම් ඉතින් ඕක ඔච්චර නටන්න දෙයක් තියනවාද කියලා. මේ දසුත්තර සූත්‍රයේ පළවෙනිම ප්‍රශ්නේ. ඛතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්පමාදෝ බහුකාරෝ. මුළු ලෝකෙම තියෙන වඩාත්ම උපකාර කරන ධර්මය මොකද්ද? අප්‍රමාද. ඒක තමයි සරුවඥාන්සේ පිරුණම් පාන වේලාදී මංචකී සඳහන් කරේ අප්පමාදීන භික්කවේ සම්පාදේත වය ධම්මා සංකාර. බුරුමේ හැම භාවනා මධ්‍යස්ථානිකම පත්තිරවල ලියලා ගහලා තියෙනවා බුදුරජාණන්සේගේ අවසාන උපදේශය. නමුත් අපි මේ අප්‍රමාද ධර්මයට මේ වගේ දවස් හතක් අටක් දෙන්න කොච්චර අමාරුද කියලා බලන්න. ඒ වෙනුවට අපි ළඟ සද්ධාවක් තියෙනවා. මේ වෙලාවේ මේ කට්ටිය මේ නොහිටියා නම් බෝධින් වහන්සේ නමක් වටේ කලයක් ඔළුවේ තියාන කර කෙනා. අනේ දුවට බබෙක් හම්බෙන්න කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න දෙන්න කියනවා ගහේ ඉන රුක්ෂ දේවතාවට හුස්ම ගන්න බැරුව බඩ පාචන වෙලා යනවා අනේ මුන්දලත් මේ බුදුහාමුදුරන්ට බෝධියට වතුරක් කරනවා අනේ මට බබෙක් හම්බ වෙන්න. අනේ මට වීසා හරියන්න. අනේ මට ඉංග්‍රීසි ටිකක් හරියන්න නැත්තම් කියලා ඔන්න මෙතන හිටපු නිසාද යආගන්න බැරුව සෑහෙන පිරිසක් කනගාටුවෙන් ඉන්නේ මම දන්නවා. මොකද හිටියානම් කොහොමඩක්ක පන්සලකට ගාවට ගිහිල්ලා මල් ටිකක් පූජා කරලා අනුකූටියක් පත්තු කරලා ඒ ඒකේ සද්දාව තියෙනවා මම කවදාකවත් නැහැ කියන්නේ. ඒකයි මේ තමන් කරන දේ අදහන එකත් අතර තියෙන සද්ධාවේ අර සද්ධාවට කියන්නේ බුදුහාමුදුරෝ කියන්නේ අමූලික සද්ධා ඒ වගේම මතු පිට සද්ධාව කියලා. ඒ හරියට මුල් බැහැගෙන නැහැ. දැන් මේ අපි කරන්න හදන සද්ධාවට කියන්නේ ඕකප්පන සද්ධාව ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. මේ ඒ සද්ධාවයි මේ සද්ධාවයි කියලා කියන අර සද්ධාවේ වැඩි වෙන ගතිය අදහන සුළු ගතිය ඕනම තිරසනෙකුයි තේරෙනවා. දැන් මීමැසි කූඩුවක රජ මීමැසි දෙන විධානයට හැම මීමැස්සෙක්ම උදේ පාන්දර ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරනවා කවදාකවත් ඕ ටයිම් බටා ඉල්ලම් කරන්නේ නැහැ. පැය 24ම වැඩ. වේතු භාෂකට ගිහිල්ලා බලන්න. ගිරිරලක් දිහා බලන්න. පුදුමාකාර ඇදහිල්ලකින් කටයුතු කරන්නේ. අපිට වැඩි. මොකද ඒගොල්ලන්ට තියෙන මේ සද්ධාව, අමූලික සද්ධාව ඒ මතු පිට සද්ධාව හරියේද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. මිනිස්සයාට විතරයි බුදුහාමරගෙන් පස්සේ මේ මං අදහපු දේ ඇත්තද නැත්තද කියලා අවුරුදු 7ක් ඇතුළත විශ්වාස කරන්න පුළුවන් මැරෙන්න ඉස්සලා විශ්වාස කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙරිෆයි කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්කම තමයි බුදුරජාණන්සේ මානව මනසට දීපු පළවෙනිම විශ්වාසයේ ඔබ ඉස්සලා සද්ධාවෙන් මං කියන දේ අහපන් අහලා උඹට නොබෝ කලකින් ඒ සද්ධාවෙන් බාරගත්ත දේ මම ඔප්පු කරලා පෙන්නනවා. ඒක ඒ නිසා මෙලෝ වශයෙන්ම ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. ඒ නිසා අපි අනිකුත් ආගම් වල තියෙන සද්ධාම තමයි අපේ ආගමෙන් තියෙන්නේ. හැබැයි අපි මේ කියන එක මේ කියන සත් සද්ධම්මා කියන තැන තියෙන මේ සද්ධාව ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. එවැනි ප්‍රත්‍යක්ෂණය කළාගේ සද්ධාහට කියන්නේ පසාද සද්ධා නෙවෙයි. අමූලික සද්ධා නෙවෙයි. ඕකප්පන සද්ධා කියලා මට දැන් මෙහි අපි යම් වෙලාවක භාවනා කරලා හුස්ම රැලි හතර පහක් බැලුවා. නැත්තම් පීවර හත අටක් ඇවිදා. මට ගෙදර ගියාට පස්සේ ඔය තරමටම නැති වුණාට හුස්ම රැලි දෙක තුනක්වත් මේ පරිසරය නැතුව මේ පිටිස නැතුව මට කරන්න පුළුවන්ද? මට මේ වගේම වැලිමලුවක් නැති වුණාට මට සක්මන් කරනකොට මේ වගේම පියවර හතර පහක් කරන්න පුළුවන්ද? කොතන කෙරුවත් අච්චරම බැරි වුණාට කරන්න පුළුවන් ද කියනවනම් අපිට ඒක කීයද හැකින එක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් ඕන කෙනෙකුට කීයකිනේ. නිසන් වනේදී නම් මට හොඳයි. හැබැයි මේටි ඉච්චර හොඳ නැති මට කළ හැකි. අන්න ඒ විදිහට තමයි ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. එහෙම නැත්නම් උරගා බැලිය හැක්කක්. ඇති කිරීම සඳහා කරන කරන සද්ධාවේ විපරිණාමයට කියන්නේ සද්ධාව කුසල ඡන්දයක් වඩපත් වෙනවායි කිය. කුසල ඡන්දේ කියලා කියන්නේ නිකන් අදහන පසාදේ නෙවෙයි කර බලනවා. බහැලා බලනවා. ගොඩ ඉඳගෙන පීනන්න හදනව නෙවෙයි. ගොඩ ඉඳගෙන උපදෙස් දෙනවත් නෙවෙයි. වතුරට බහිනවා. ඕකප්පන කියලා කියන බස්සනවා කියන අදහස. ඒ ඕකප්පන සද්ධාව ආවට පස්සේ ඒකේන බුදුරජාණන්සේගේ සද්ධාව අඩු කරන්නේ නමුත් මන් දන්නවා මට මෙන්න මේ පරිසරය ලැබුණොත් මට මෙච්චර ලා වාඩිලා ඉන්න පුළුවන්. මට මේ හුස්ම හිත තියාගෙන ඉන්න පුළුවන්. හිත පිට ගියාට පස්සේ මට නැවතත් ගේන්න ඕන තැන මන් දානවා. සක්මන් කරනකොට හිත පිට යනවා. ආපහු ගේන්න ඕන තැන මන් දන්නවයි කියලා ඒක උරගාලා උරගාලා උරගාලා. එන්නේ ඒන සද්ධාවට කියන ඕකප්පන සද්ධාව අපෙන් හොරකම් කරන්න පුළුවන් මොනම දෙයක්වත් ලෝකේ නැහැ. අනෙක් තියෙන ඕනම වස්තුවක් අපෙන් හොරකම් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි සද්ධාව කියනකොට සාමාන්‍ය කියන පසාද සද්ධාව මූලික සමූලික සද්ධාවෙන් තමයි පටන් අරගන්නේ. ඒකෙන් කොච්චරකට අපි හිත යොදලා ප්‍රත්‍යක්ෂණය කරලා තියනවද කියන එක තමයි අපි මේ ජීවිතේ පෙරපින්න නිසා තමයි අපිට සද්ධාව ඇවිල්ලා තියෙන්නේ. ප්‍රසාද සද්ධාව අමූලික සාද. ඒක කුසල ඡන්දයක් වාටපත් කරාට පස්සේ තමන් මෙහෙवला තමන් කරලා කරන ටික එතන එතනම ප්‍රතිඵල තියෙනවා. ඒක කියනවා අපි යම් සද්ධාවකින් සීලය රැක්කා. එතකොට අපිට අදහන්න කියන බුදුජානනාංශේ හතරාකාර බයක් එන්නේ. දුසිල්ලතාවට එන හතරාකාර බය තමන තමන් දෙස් දෙන ගතිය, අනුන්ගේ බැනුම් අහන්න වෙන ගතිය, හිරේ විලංගු වැටෙන්න වෙන ගතිය කියන ලෞකික වශයෙන් වැඩි බය තුනකුත් මරණය මැත්තේ අපායයි කියන බය සිල්වතාවට නැහැ. ඒ නිසා හතරාකාර බයකින් අයින් කරනවා. ඒක අත්දකින්න පුළුවන්. ඒක හොඳට අත්දකින්න පුළුවන් වෙන්නේ ඕගොල්ලෝ කියනකට කැමති නක් නැහැ. සිල්පද කඩපු අයට. ඉතින් සිල්පද කඩුවයි කියලා අතපල්ලේ වැටෙන්නේ නැහැ මේ සාසනේ. ඊමණචය කඩපු බව දැනගෙන මම මෙච්චර කඩලා තියෙනවා දැන් බුදුහාමුදුරු දන්නවා ධර්මය දන්නවා සංඝයා දන්නවා මම සමාදන් වෙනවා කියලා අර සිල්පද ප්‍රමාණයට අනිත් පැත්ත හැරිලා දුසිල්වත් ප්‍රමාණයට අනිත් පැත්තල සිල්වන්ත වෙන්න සිල්වතාවට වැඩිය හොන්දටම තේරෙනවා මේ සිල්වන්ත වුණාට පස්සේ සබාවකට බය නැතුව යන්න පුළුවන් ගතිය වික්ත බව ප්‍රතිබල බව අත්දකින්න පුළුවන්. නමුත් කවදාහකත් පුළුවන් වේද සීල ශික්ෂාවෙන් සමාධි ආනිසංස ලබන්න. කවදාකවත් බෑ. කොච්චර සිල්වන්ත වුණත් සමාධිය කියලා වෙනම කුසල ඡන්දයක් පිළිවාගෙන ඒකට වෙන ක්‍රියාපටිපාටියක් ගන්නවා. සීලයේදී අපි කරන්නේ කාය වචන දෙක හික්මන එක විතරයි. සමාධියේදී හිත හික්මවීම කරනවා. ඉතින් අපි කොච්චර කොච්චර අදහගෙන හිටියත් මම සිල් රැකලා කවදා හරි නිවන් දකින්න කියලා ඉතින් බුදුහාම කියනවා ඉතින් සෝරි තමයි කියන්න වෙන්නේ කරන්න බෑ. ඒකට සමාධි ශික්ෂා රකින්න ඕනේ. සමාධි ශික්ෂාව ලැබෙනකොට ආනිසංසාර හතරාකාර බය නෙවෙයි. එයාට තියෙන නීවරණ ටිකතිය පේනවා. එහෙම නැත්නම් මේ කාම සංඥාවෙන් නිදහස් වෙන්න පුළුවන්. තමන් යන යන තැන කොච්චර කාමයෙන් බැට දෙන්න හැදුවත් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී මේ පරිඋත්ථාන කෙලෙස් එහෙම නැත්නම් අපි කියන මේ කාම සංඥාව එයා දන්නවා සමාධිය හරියනකොට කාම සංඥා දුරින් දුරවන් වෙනවා. හිතට తాවකාලිකව හම්බ වෙනවා ස්පාසුවක්. හරියට යුද බිමේ හොඳට ඕම අමාරු වෙනකොට බංකරයක් ඇතුළට රිංග ගත්තා වගේ. එයා දන්නා ඊට පස්සේ බෝම්බ වදින්නේ. ඊට පස්සේ උණ්ඩ මුණුසන් වදින්නේ. මේ යුද පිටියම තියෙන බංකරයක්. එහෙම නැත්නම් වෙඩි උන්ට නොවදින තැනකට ගියා වගේ. ඉතින් ඒක අර හතරාකාර බයට වැඩි වෙනස්. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාව වඩනවා. ප්‍රඥා ශික්ෂාවට වැඩුවට බස්සේ තේරෙනවා අපි මෙතෙක් කල මේ සමාජයේ සතුටු කරන්න මොන තරම් රංගපෑමක් රංගපාලා තියෙනවද කියලා. සිල්වන්ත නැතුව සිල්වන්තයි කියා ගන්න. අරගුනේ මේ ගුනේ නැතුව ෂටගති මායාවී ගති පෙන්නනවා. මට අරක පුළුවන් මේක පුළුවන් කියලා. ඉතින් කොච්චර රැවට්ටුවත් Tamanට රැවටෙන්නේ නැතුව අනුරවටන්න බෑනේ. ඕනම කෙනෙක් දන්නවා කවුරුරවන්ටත් ඉතල Taman රැවටෙන්න ඕනේ. එතකොට ප්‍රඥා ශික්ෂා දෙවෙන්නේ පුළුවන් තරම් අහිංසක වෙනවා. පුළුවන් තරම් නිහතමානීව කාටවත් බය නෙවෙයි. එතකොට බලනවා කොච්චර සරල ජීවිතයක්ද ගත කරන්නේ හතරාකාර බයක් හෝ නීවරණ ප්‍රශ්නයක් හෝ නිවරණ තියෙනවා නිවරණ තියෙනවා කියලා දන්නවා. නිවරණ නැහැ නිවරණ නැහැ කියලා දන්නවා. ඒක පිළිබඳ කිසියම් කනගාටුවක් නැහැ. අදත් අපි ධර්ම සාකච්ඡා කරනකොට කිව්වේ හිත පිට යනවා. පශ්චාත්තාප වෙනවා. වෙන්න එපා. අම්බ පුළුවන් නම් බලපන් ආපහු අරමුණට ඇවිල්ලා පශ්චාත්තාප වීම කෙලේශයක්. ඒක නොවුනනම් කෙලස් නැහැ. අප වරමුණට එන්න පුළුවන්. කොහේ පිට ගියත් හිතට අරමුණට හිත අරගෙන බලන්න අපේ හිත ඇත්තටම අහිංසකයි. අපේ හිත පැහැදිලිවම සාධාරණයට කැමතියි. අපේ හිත පැහැදිලිවම සත්‍යයට කැමති. අපිට මේ ජීවිතයේ අතරමඟදී ඉගෙන ගත්ත මේ කුණුහරුප ටිකක් නිසා තමයි අපි සත්‍යයේ තියෙද්දි මේ බොරුවක් පෙන්නගෙන ජීවත් වෙන්නේ. ප්‍රകൃතියේ එහෙම එකක් නැහැ. එතකොට පේන්න පටන් ගන්නවා මේ භාවනාවෙන් කරන්නේ අපි අර ආපහු ලදරු මනසකට හිත ගෙනියලා පුළුවන් තරම් අහිංසක වෙනවා. පුළුවන් තරම් නිහතමානී වෙනවා. ඇයි ඒ? අපිට වඳින්න බුදු කෙනෙක් ඉන්නවනේ අපි හැම කෙනාට ළඟට ගිහිල්ලා අහිංසක වෙන්නේ අපි බුදුහාමුදුරුවෝ ඉදිරියට අහිංසක වෙනවා. අපි ධර්මයේ ඉදිරිපිට අහිංසක වෙනවා. සංඝයා ඉදිරිපිට අහිංසක වෙනවා. සීලයේ ඉදිරිපිට අහිංසක වෙනවා. අපි ආ රජුරවන්ට බය නෙවෙයි. අපායට බයනොත් නෙවෙයි. ඒ අහිංසකකම හරි සුන්දරයි, හරි හොරතලයක් ඇදෙන් තියෙන. හරිම සාහිත්‍ය රසයක් තියෙනවා. බුදු ඥානanse ඉස්සරහට ගිහිල්ලා අපිට භගවා ජානාති අහංන ජානාමි. ඔබ වහන්සේට වැටහෙනවා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා කිව්වට ඒක දෝෂයක් නැහැ. ඒ නිසා ඒ සද්ධාව නම් අපේ වැඩෙන්නේ දවසින් දවස දවසින් දවස තමන්තරේ පිට ගියේ හිත gedere එනවා වගේ. ලදරු මනසක් තේරෙයි. ආධුනික මනසක් තේරෙවි. නිහතමානී මනසක් තේරෙවි. අහිංසක මනසක් තේරෙවි. අපි මොන ජඩකම කරත් අහිංසක මනස තාම තියෙනවා. අපි කවදා හරි අහිංසක මනසට අත දීපු ගමන් සද්ධාවෙන් අර ජඩකම් ටික හිබෙන් අයින් වෙනවා. අපිට තාම දන්නේ අපි අර අහිංසක මනසට අත දෙන හැටි. නිහතමානී මනසට අත දෙන හැටි අපි විතර ඒක නෝන්ජල්කමක්. පුළුවන් තරම් මේ ජඩකමින්ම ජීවත් වෙලා කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියන ජාතකය තමයි කටපාඩම් කරන්නේ. ඊට වඩා හොඳයි නෙමෙයි ලෝල් ටිකක් කාලා ජීවත් වෙන්නේ. මේක කරලා බලන්න ඒක මේ මේ දවස් හතේ විතරක් විශේෂ කරන්න එපා. තමන්ගේ තියෙන නිහතමානීකමට Tamange තියෙන අහිංසක ගතියට ඉඩ දෙන්න එදාට විතරක් ඒ වාගේම සමාජයේ ඉන්න අනික් අහිංසක කට්ටිය තේරෙයි. අනික් නිහතමානී කෙනා තේරෙයි. අපේ ෂටගතිය තියේදී අහිංසක මිනිසෙක් අත දෙන්නවත් කැමති නැහැ. ඒ මොකද අසුචි වලකින්දර නැගිටලා ආපු ඌරෙක් සිංහාට කතා කරලා කියනවලු බරියකෝ ගහ ගන්න පුළුවන් නම් මයිත් ඒ කියලා සිංහයා යන්නේ ගඳයි ඌ ඇවිල්ලා තියෙන්නේ අසුචි වලකද. ඉතින් ඌ යන්නේ රණ්ඩුවක් දෙන්න. ඉතින් ඌ කියනවා හොඳ හොඳ උඹ තමයි දෙමු කියලා. ඉතින් අර ඌර අර අසුචි ගන්දීදී කැලියේ දෙක දෙවනත් කරලා විදින අඩෝ සිංහයටත් අපි සද්දයක් දැම්ම ඌ ආවේ නැහැ. අපි තමයි ගණන්කාරයා කියලා නටනවා. ඒක මේ අසුචි ගත කරන එක්කනට කිසි කෙනෙකු උදව් උනන්දු උදව්වක් කරන්න ඕනත් උදව් කරගන්න විදියක් නැහැ. ඒක මොකද ඒක වැයෙනවා ඒක. ඒ නිසා අහිංසක වෙන්න වෙන්න වෙන තියෙන මේ නිහතමානී ගතිය එහෙම නැත්නම් මේ අහිංසක ගතිය ගෝකපෙන් ඈත් වෙලා. මොකද හේතුව අපි ඒ තරම් මේ සමාජයේ නටන නැටිල්ලත් එක්ක නටන්න පටන් අරගෙන. නමුත් ඒ නිසා අපි හිතනවා ඇත්තටම බැරි වෙයි කියලා. අපි හිතනවා ඇත්තටම මෛත්‍රී බුදුහාමිනේ කියලා. නමුත් පැහැදිලි නිදර්ශනයක් තියෙනවා. පුළුවන් කියන්නේ අවුරුදු 6ට ඉස්සෙල්ලා අපි හිටියේ එතන තමයි. එතන ඉඳලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. 6 4 තේරුණාට පස්සේ ගණ්ඩ දෙයක්. හය හතර නොතේන පොඩි දරුවෙක්දියා දැන් වුණත් බලන්න කොච්චර අහිංසකද කියලා මැස්සෙක් කෙලව ගන්න බෑ. මදුරුවෙක් කෙලව ගන්න බෑ. හම්බ කර ගන්න බෑ. බැංක account එකක් නැහැ. ලයිසන් එකක් නැහැ. මොකක්වත් නැහැ. හැබැයි ඌ අම්මයි තාත්තයි දෙන්නව වශේ පවත්තනවා. වසවත්තිය කියලා කියන්නේ. ඔය අම්මලා මොන જાති හම්බ කරත් අර මොනවාක්වත් බලන්න පඩිය කච්චෑස් ගාපු ගමන් රෑ මැද්දාවේ තාත්තන ගිටින්න එපා. අම්මන ගිරින්නත් උනේ අම්මට කියන්න බෑනේ හෙට උදේ මට ගමනක් කරන්න තියෙනවා මේක චෑස් ගන්නක බබුගේ බලේ ඇඬුම් බලේ ඉතින් එතන අපි ඉඳලා තියෙනවනේ අපිට දැන් පේන්න පොඩි උන් ඉන්නවනේ බුදුහාම කියලා තියෙනවා දේවදූත සූත්‍රයෙන් ඔබ දැකලා තියෙනවද උඩු බැල්ලෙන් එතන Tamanටම අසුචි කරන කක්ක කරගෙන ඉන්න එක උත්තර ඉඳලා නේ ඔබ ඇවිල්ලා තියෙන දැන් ওই රිදි ගැලුණාට පස්සේ ලැජ්ජා හිතුණාට ඒ කාලේ රිදි තිබුණේ නැහැ ඇඟේ වමන ගියාට චූ ගියාට ඒ කාලේ අපිට ගාලල්ලා දැන් චූ ටිකක් එහෙම ගියොත් මේ වගේ බණ මඩුවක ඉවරයි. ඊට වෙනම සයිකියාට්‍රි කෙනෙක් ඉන්නන්න වෙයි. අනේ අම්මේ මොකද වෙලා තියෙන්නේ? අනේ මේ නව දොරේ කාරළු වැගිරිලා. පොඩි කාලේ කාරළු වැගුණාට අම්මට ප්‍රශ්නයක්. අපිට ප්‍රශ්න නැහැ. අන්නේ එකට අහිංසකම කියලා කියනවා. අපිට දෙන්න බැරිලා තියෙන ඊට පස්සේ මොනවද අපි එකතු කරන තියනවා සද්ධාහට විරුද්ධ. එහෙම නැත්නම් විචිකිච්ඡාට සම්බන්ධයි. මේක තමයි දැනුම කියන්නේ. මේක කාපු මිනිසයා බයිබලේ පළවෙනි කතාවෙම තියෙන්නේ gediya පෙන්නලා දෙයන්නාන්සි කෝලු මේක දැනුව මේක කන්න එපා කෑවොත් උඹලා පාරාදීසෙන් පිටුමං කරනවා කියලා. ඉන් දවස් දෙක තුනක් හිටියලද සර්පයා විල්ලා කිව්වලු ඒවට කාපයියකෝ මේක හරි රසයි කියලා. ඉතින් ඒවා ගිහලා ටිකක් කාලා බැලුවා කාපු ගමන් දැනුමක් ආවා ලිංගිකත්වේ පහළ වුණා. ඊට පස්සේ කියලා අර මනුස්සයාට කැලලක් ඇව්වා. ඊට පස්සේ දෙන්න වනි දවසේ නෝට ලිංගිකව හැසිරලා ලිංගේ වහගෙනලු දෙයන්නාසෙට දීවන්ස වෙලෝට ඔබේ හොඳට හිටපු දෙන්න මෙන්න ඇඳුම් ඇඳගෙන කොලේකින් වහගෙන මොකද උන්ට ලැජ්ජ පහළ වෙලා. දැනුමත් එක්ක ලැජ්ජාව පාලා. දැන් ඔය Apple කම්පියුටර් එකේ කැලලක් ආපු Apple එකක් Apple computer කියලා තියෙන එක තමයි අද තියෙන ලොකුම තාක්ෂණේ. ඒ ඔය ඔය තහනම් ගෙඩිය කාලා තියෙන්නේ. කාපු ඒ කාලට වෙලා තියෙදි බලන්න බලනකො වලිගෙකින තිබ්බ හනුවලා වගේ එහෙ පැනපම් මෙහෙ පැනපම් දුවපම් පැනපම් මොන ಜಾති තාක්ෂණයක් හම්බුනොත් මෙම්බොලේ බලපල්ලා මෙන්න heart attack මෙන්න giddiness මෙන්න tension මෙන්න frustration මෙන්න panic මෙන්න hysteric attack අනේ අපි අත්තමල මුත්තල කාලේ අහලවත් තිබුණාද ඕවා? මොකද Apple computers තිබුණේ නැහැ. ඉතින් මේ මං ආයතරයක් කියනවා හෙටාන් දවිතර ඇවිල්ලා මේ බුදුජාන්සේ පෙන්න පොතේට දැනුම කියන්නේ නැහැ. ඒකට බහුසුද්ධ භාවය කියනවා. ඒකෙන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අපි මේ කරලා බලන දේ අරය එහෙමලු මෙහෙමලු කතාවක් නෙවෙයි හුස්ම ගන්නකොට ආස්වාද ප්‍රසාද වෙන් කළ බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් වමයි දකුණයි වෙන් කළ බලන්න පුළුවන්ද? මේ ඉඳගෙන ඉන්නවා මේ ඇවිදිනවා. වෙන් කළ බලන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂණ කළ හැක්කක්. අන්නේ ප්‍රත්‍යක්ෂණයකට හැකීමට කාලය යොදලා කුසල ඡන්දේ යොදලා කටයුතු කරන කෙනා අහන්න කැමති නම් පොඩි එකට කියලා දීලා කරන්න පොඩි උන් කියන ලස්සන. මෙහෙම ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි වැටෙන්නේ, අවදිනකොට මෙහෙමයි වැටෙන්නේ. හුස්ම ගන්නකොට මෙහෙමයි, හුස්ම එල්ලකොට මෙහෙමයි. වම දිනකොට මෙහෙමයි දකුණ දින ඒකේ පොඩි ළමයි කියන ඒ ඒ ලදරු කටහඬ ඒ වචන ඒ ඉදිරිපත් කරන ස්වරූපේ දකින්නට පේනවා අපි ළඟ කොච්චරක් ඇදහින සුළු ගතිය නැද්ද කියලා. අපි හිතනවා මේ කකුල තියෙනකොට නිලුමක් පහළ වෙන්න ඕනේ යටින්. ඒ නිලුම් පිපුන් නැති එක තමයි ප්‍රශ්නේ. හුස්ම ගන්නකොට කහා පාට වෙන්න ඕනේ. දිවි ලෝකෙට ඉනිමකක් මැවිලා පේන්න ඕනේ. උඩ යන්න ඕනේ. අනේ හුස්ම ගත්තට කහා පාට පේන්නේ නැහනේ. කාලා තියෙන කෑම නෑ. ඔය කුණු හරප සේරම බෞද්ධයාට විතරනේ. මේ අබෞද්ධ කෙනෙකුට කිව්වොත් ඇවිදලා බලලා මොකද උනේ කියපන් කියලා ඌ කියයි. බෞද්ධයෙකුට කිව්වොත් එහෙම බෑ බෑ ධක්මම් කරන්න බෑනේ. ඊට ධක්මම් මලුවක් ඕනේ. ඒකට උපදෙස් ඕනේ. යකෝ ඇවිදපන් වෙන්ද ඇවිදින්න පුළුවන් බල්ලන්ට හැතැම්ම නෑ වාගේ. සක්මනට ගියා මේ කොර ඇද ඇද පුදුම අමාරුවක් නේ තියෙන්නේ මේ සක්මනේ එහාට මෙහාට යන්න ගියාම බුදු අම්මේ hina වෙන්න නරකයි. එහෙම තමයි ඇති. නමුත් මේ මේ මේ කරන දේ නික ඇවිදලකට ඉඳගන්න එකෙත් අතර වෙනස මේ බලන්න යන්නේ. ඉක්මනට ඇවිදින්න ඕනද ස්වාමීන් වහන්සේ? හිමීට ඇවිදින්න ඕනද ස්වාමීන් වහන්සේ? කොච්චරක් දුර බලන්න ඕනද ස්වාමීන් වහන්සේ? මේ විලුඹෙන් ඇවිදින්න ඕනද ස්වාමීන් වහන්සේ? මහපටැඟිල්ලෙන් ඇවිදින්න ඕන කියලා බුදු අම්මේ ප්‍රශ්න. මේ හරියට කවදාකවත් පොළවේ ඇවිදලා නැහැ. හතර කුරෙන් ගිය කෙනෙක් කකුල් දෙකෙන් යන්න හදනවා. මේවට කියනවා විහිළු කරලා කියන්නේ අපිට මේ සරල දේ තේරුම් ගන්න බැරිකම තියෙනවා තමන් කරන දේ තමන් අදහන්නේ අර කියපු දේ අහපු දේ පොතේ තියෙන දේ මොනවද බලාපොරොත්තු වෙනවා ඒක නිසා අද මේ භාවනා වැඩපිළිවෙලවලදී ඒව පිළිබඳව විශාල මේ හැවහැලියාමක් ප්‍රත්‍යක්ෂණය කළ හැකි දෙයට මුල්තැන දීමක් සිද්ධ වෙනවා මේ වෙනකොට ලංකාවේ සිද්ධ වෙමින් තියෙනවා ඒ පොත්පත්වල තිබුණ දේවල් හිත පැත්තකට දාලා තමන් කරන දේ. ඒ නිසා කියලා තියෙනවා පොත්වල දැනුම ටොන් එකට වැඩි වටනවා අත්දැකීම අවුන්සයක්. තමන්ගේ අත්දැකීම අන්න ඒක ඒ විදිහට හෙලි කරන්නයි අපි ශ්‍රද්ධාව ඇති කරගන්නවයි කියලා කියන්නේ. ඒක නිසා අපි ළඟ තියෙන ශ්‍රද්ධාවේ කිසිම අඩුවකට නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ ඒ ශ්‍රද්ධාව අදහන්නේ. තමන්ගේ සීලය අදහන්නේ. තමන් වට කරනකොට වැටහෙන දේ කියා ගන්න බෑ. මොනදෝ ලොකු දේවල් ගැන අපේ අපේක්ෂාවක් තියෙනවා. ඉතින් ඒකට හේතුව ඔලොමලකම කියලා අපි කියන්නේ. අහිංසක නැහැ. එහෙම නැත්නම් නිර්ව්‍යාජ ගතිය නැහැ. ඒ නිසා අපි බුදුන් ඉදිරිපිට අපි අහිංසක වෙමු. අපිට පේන දේ ඉදිරිපත් කරමු. එතකොට අර කුසල ඡන්දේ බවටපත් වෙනවා සද්ධාව. ඒතර තමන්ට වෙච්ච දේ වෙච්ච හැටියට කියා ගන්න පුළුවන් ගතියක් එනවා. අපි මේ වෙලාවේ හැටියට මේ වැඩමුළුවේ ඒක සද්ධාව කියලා බාර ගන්න. ඇති දේ ඇති හැටියට කියනවා. ඒකට කරපු දෙයක් තියෙනවනේ. එතකොට තමයි තේරෙන්නේ ආරම්භයක් තියෙනවා. දැන් ඊට පස්සේ මල් මාලට මල් ලමුනනවා වගේ එක එක එක එක ඇමිනේ. මේ ආරම්භක ශේෂයට අවශ්‍ය කරන මේ සද්ධාවේදී අපිට තියෙන බාධාව තමයි මෙතෙක් අපි ළඟ ඔළුවේ තියෙන දැනුම. අපිට ආපහු අර අහිංසක වෙන්න බැරි, ළමා මනසකට එන්න බැරි, ආධුනික මනසකට එන්න බැරි, ආධිකම්මිකෙක් වෙන්න බැරි. අර අහලා තියෙන දේවල්. ඒ නිසා භාවනා කරන වෙලාවට පුංචි බබෙක් දැන් ඉපදිච්ච කෙනෙක් හුස්ම ගන්නෙ කොහොමද? යන්දන් තතන තතන ඇවිදින කෙනෙක් හතයි හතයි කියන්නේ කොහොමද? ආන්නේ මට්ටමට වගේ ගිහිල්ලා ඒ වැටෙන දේ ඒ විදිහට ඉදිරිපත් කරනවා නම් කිසි කෙනෙක් දාකවත් ඒකට චෝදනා කරන්න මොකද ඇත්ත පිච්චි දෙන්නේ. ඒක නිසා සද්ධාව කියලා කියන්නේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ සද්ධාව ඉස්සලා තමන්ගේ මේ කරන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අදහලා ඒ දේ ඉදිරියෙන් තියාගන්න ගන්න ගියොත් අපේ ලෝකෙම ඉන්න හොඳම පිරිසක් පාටපත් වෙනවා මේ පිරිස. මොකද ඒකට ඕනේ සුදුසුකම් ටික තියෙනවා. ඒකට ඕනේ කරන පසුබිම තියෙනවා. අදහන්නේ තමන් පිළිබඳ ඇදහිල නැතිකම තියෙන. ඒක නිසා මතක තියාගන්න අපිට මේ වෙනකොට සීලයක පිටලා තියෙනවා. යම් සුතමේ ඥානයක් තියෙනවා. යම් සාකච්ඡාමේ ඥානයක් තියෙනවා. අනුග්‍රහිතයක්. සීය සමාධි අනුග්‍රහිත ප්‍රඥා අනුග්‍රහිතයක් කරලා තියෙනවා. ඒ වැටහෙන දැනෙන දේ අදහාගෙන ඒක ප්‍රකාශ කිරීමේ තියෙන වික්ත ප්‍රතිබල බව අනුව තමයි අපි ඉදිරියට ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට තියෙන අනෙකුත් සද්ධර්ම ක්‍රමයෙන් අපි ලැබද විද වේලා ලැබෙන විදිහට සාකච්ඡා කරමු. අද අපේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා සද්ධාව පිළිබඳව. ශිරු දිනාටම තමයි මේ කරගෙන යන වැඩේ වඩා හොඳ නවමොහිතකින් කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දේශනා නැත කරනවා සියලු දෙනාට සනසියමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා